අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මා භාවී තබ්බා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ශක්ති ප්‍රමාණේ එකින් එක එකින් එක තේරුම් ගන්නමින් ඉන්න අවස්ථාවක්. ඒක අපි තේරුම් ගන්නේ මේ ශාසනයේ වැඩි යුතු අංග භාවනා කළ යුතු අංග වශයෙන්. ඇත්තටම මේ සෑම ධර්මයක්ම භාවිත මට්ටමට එන්නේ ඉස්සල්ලා ආසීවන මට්ටම තිබුණොත් පමණයි ඒක භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ ශාසනේ ආසේවේති භාවේති බහුලී කරෝති කියලා යම් ධර්ම කොටාශයක් හොඳ හෝ වේවා නරක වේවා අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ නිකන් සංඥා චිත්ත දිට්ඨි කියන විදිහට හරියට බැහැ ගන්නවා වගේ ඇටුවම් බහින්න වගේ ආශේවනය කරන එක ඉස්සල්ලාම අපි ඇසුරු කරලා බලමු. ඊට පස්සේ ඒක හොඳයි හෝ නැත්නම් Tamanට රුචි නම් හෝ ඊට පස්සේ ඒක භාවිතා කරලා බලන්න. ඒ මට්ටමේදී තහවුරු වෙච්ච දේ විතරයි බහුලීගත කරන්නට යන්නේ. නැවත නැවත කරමින් කරමින් ඒක පන්නරේ තියාගන්නේ. ඉතින් ඒ නිසා මේ ආර්ය ශ්‍රාංග මාර්ගය කියලා කියන්නේ මේ ආදුනිකයෙක්ගේ පටන් ගන්න වැඩක් නෙවෙයි. මේ වෙනකොටත් අත්දකපු මේ කාරණා මේ වෙනකොටත් වරින් වර එකේ ಗುಣ ආනිසංශ තේරුම් ගත්ත කාරණා දැන් ටිකක් වෙලා අරගෙන භාවිතා කරලා බලන්න. වඩනවා කියලා මේකට කියන්නේ. ඒ වැඩිවීමට ඉස්සලට ආශේවන මට්ටම අපි මෙතෙන්දි සාකච්ඡා කරන්නේ. ඒ නිසා ආදුනික ඉස්ලාම් භාවනාවට ආපු කෙනෙකුට මේක නිකන් ගැඹුරකින් පටන් ගත්තා වගේ ස්වරූපයක් තේරෙන්නක් තියෙනවා. ක්‍රමික අනුපූර්ව ඉදිරිපත් කරම් ඉදිරිපත් කිරීම පැත්තෙන් බලනකොට නමුත් තේරුම් ගන්න උත්සාහ කළොත් මේ ධර්ම කොටස අපි සම්පූර්ණයෙන්ම නොදන්න කොටස නෙවෙයි ඒ නිසා අපි මේ වෙනකොට ජීවිතේ කොතනකදී හරි යම් ප්‍රමාණයකට ඇසුරු කරලා තියෙනවා. අන්නේ ඇසුරු කරපු ධර්මයට හිත යොදලා අන්නේ ඇසුරු කරපු ධර්මය ඇත්තටම භාවත භාවිතා කළ යුතු වැඩි යුතු ධර්මයක්ද කියන එක යෝන්සෝ මනස්කාරය අයෝන්සෝ මනස්කාරය කියන දෙකට වැටුනොත් ඕනම කෙනෙකුට යෝන්සෝ මනස්කාරට වැටුනොත් ක්‍රමසහවිදි තියෙනවා. අයෝනිසමංස්කාරට වැටුනොත් කවදාකවත් කමසාවිදි බැලීමක් වෙන්නේ නැහැ. එයා ඒක නෑ කියන්න බෑ කියන්න කම්මැලි වෙන්න පත්ත ගන්න. මොකද අර ඇසුරු කරත් අඳුනන්නේ. ඒක නිකන් අර මණික් ගලේ පය වැදුනට කනා ඇහිදලා ගනීද කියලා කියනවා. ඒ මනුස්සයාට කනාට පේන්නේ. ඒ නිසා අනික් ගලකට වැඩිය හයියෙන් වැදිච්ච නිසා ඒ ගලට බැනලා යනවා යනවා. ඇස් තියෙන මනුස්සයා තමයි නිකමට හරි හිතන්නේ මේක මොකද්දෝ තියෙන බරක් තියෙන වර්ණයක් තියෙන දිස්නයක් තියෙනවා කියලා අහුලගන්න ඉඩ තියෙනවා. ඒ වanu අපිත් මේ සංසාරේ යනකොට මේක ධර්මයක්වත් හමුුනේ නැති ආධුනික කෙනෙක් නෙවෙයි. එනමුත් ඒක ගුණයක් වටිනාකමක් පෙරදක්මක් ඉදිරියට තල්ලුවක් සුබ ලකුණක් කියලා අඳුර ගන්නවා කියන එක අපි එක එක්කනාගේ වෙනස. ඒක සම්පූර්ණයෙන් අහඹයක්. කොච්චර මේක ඇඟේ හැප්පුණත් ඒක අවුලක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට අපි මේ දිට්ඨියට සම්බන්ධ කොටසක් මේ අද සාකච්ඡා කරන්න කලේ මෙතෙක් වෙලා. එවැනි දිට්ඨියක් හදාගත්තනම් මේක මෙන්න මේකයි මේ ශාසනය අහුලාගත යුතු කොටස. ඊයේ මතක් කරපේක කෙටියෙන් මතක් කරන මේ යමක් හටගත්ත දෙයක් ඉවර වෙන හැටි බලන්න ඕනේ. හට ගැනීම හේතුඵල අනුව සිද්ධ වෙනවා. ඉතින් ඒකේ මංගල කාරණාවට මුසුප්පු වෙන්නේ නැතුව ඔය කොයි එකත් අඩ ගන්න කොයි එකත් විපරිණාමයකට ලක් කළ නැතිලා සිංහ සාමාන්‍ය සිංහලෙන් කියනවා හට ගන්න එක නෙවෙයි නැති වෙන්නේ. නැති වෙනකොට ඔක වෙන එකක් බවට පෙරිලා ඉවරයි. ඒක දකින්න බැරි අපට මේ හට ගන්න එකට තියෙන කෑදරකම සහ නිත්‍ය සංඥාව නිසා ඒ දේ විපරිණාමයේ දැකීම අපිට පේන දුකක් වශයෙන් නැත්තම් හිතුවපතු දෙය නොලැබීමක් විදියට නමුත් මේක වෙනස් වෙනවා වෙනස්ලා අවසාන නැති වෙලාම යනවා. ආන්නේ පැත්ත බලන්න කිව්වොත් අපි ඒකට කියනවා මේ ආතනයේ Nirodhe දැකීම කියලා, ක්ෂය වීම දැකීම කියලා, වැය වීම දැකීම කියලා. වස් මෙන් උත්සග්ග පරිණාමී තීල දෙමීම අතහැර දැමීම දැක්කයි. ඒක දැක්කනම් ඒකට බය නැතුව ඒකට මුණ දුන්නා නම් එයාට ඒක දකින්න අවශ්‍ය කරන ක්‍රම සහ විදි කොච්චරද හම්බ වෙනවා. එහෙම නැත්නම් කියනවා සම්මා දිට්ඨිය හරි ගියා නම් සම්මා සංකප්ප කියන එක ඒ පුද්ගලයාගේ ආකල්ප සම්පත්‍ය සංකල්ප සංකත්‍ය සම්පත්‍ය දියුණු වෙනවා. එයාට කෙනෙක් අන්න එහෙම කෙනෙකුට විතරයි එහෙම නැත්නම් මේ ආකල්ප සම්පත්‍ය වෙනසක් ඇති වෙච්ච කෙනෙකුට විතරයි මේ සම්මා වාචා කියන මේ පුලුල් වචනේ හික්මීම කරන්න ඕනේ අනික් කටට ඉතින් කටට ඉබ්බ දාලා තමයි කරන්න වෙන්නේ. ඒ දැම්මත් ඇති වැඩක් නැහැ. මොකද ඒකේ අවබෝධයෙන් නෙවෙයි කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කටට මොහොර දැම්මත් ප්ලාස්ටර් ගැහුවත් ඉබ්බෝ දැම්මත් ඒ කතා නොකර ඉඳීම මේ කියන දිට්ඨියකින් මේ කියන විදිහට සංකල්පකින් පෙරිලාපු කතාවක් නෙමෙයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ දිට්ඨි සංකප්ප හරි ගියා නම් ස්වභාවයෙන්ම යා මුනි කියන නමට ගැළපෙන ස්වරූපයක් තියෙනවා. මුනි කියන්නේ මියුට් කතා කරන්නේ නැහැ. ඉතින් ඒක මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැති කෙනාට කියන්නේ සමාජශීලී නෑ කිසිම මූණේ කිසි ඔපයක් නැහැ. බුම්මගෙන ඉන්නා වගේ තමයි පේන්නේ. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට පේනවා. ඉතින් එනකොට අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලින් පෙරිලා එයා දන්නවා කතා කරන වචනකින් වෙන්න තියෙන හානිය වැඩි. කතා නොකරනට වැඩිය එimhe නොවන දේකුත් තියෙනවා සද්ධර්මයේ. සද්ධර්මයේ කතා කරනකොට බුදුජානන් සඳහන් කරලා තියෙන්නේ සම්නිපතිතානා භෝවික්ක වේ ද්වයංකරණීයං ධම්මීවා කතා අරියෝවා තුන්නී බහව. එකතු වෙච්ච සංඝයාට කළ යුතු දෙකක් තියෙනවා. මාන එකක් කරනවා නම් ධම්ම කතාවක් කරපන්. නැත්නම් කරබන හිටපන්. නැත්නම් අරියෝවා තුන්නී බහව. ඉතින් ඒක මේ අර දිට්ඨි සහ සංකප්ප හැදිච්ච නැති කෙනාට හරීම බරයි. ඒ බය මේ කතා කරන්නම දෙන්නෙම නැති වැඩමුළුවකට ගිහිල්ලා දවස් 10ක් කතා නොකර කෙනෙකුට එදායින් පස්සේ මුළු ජීවිතේටම කතා කරගන්න බැරුව ගියා. ඒ ඒ කතා කිරීමේ අංශය සම්පූර්ණයෙන්ම නැතිලා ගිහිල්ලා. ඒ ධර්මම කතා කරගෙන ඉඳලා එක පාට කතා නොකර හිටපුවා දරන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒක තේරුම් ගන්න ඕනේ ඉතින් එන්න ඒ විරමණය කරන්න අර මනස හැදිලා තියෙනවා. ඊට පස්සේ තමයි කර්මාන්තය පිළිබඳව තමන් දවසකට කරන කියන දේවල් පිළිබඳව කරන්නේ ප්‍රයෝජනේ සලකලාද එනතම් කරන්නම් වාලේද සුඛෝපභෝගීත්වයේද පාරිභෝගිකත්වයේද මොනවද මේකෙන් දෙන ආදර්ශය කියලා තේරෙන්නේ අර පෙරිලා આવොත් තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප. එහෙම කෙනාට විතරයි තේරෙන්නේ මේට වඩා හරි ලේසි නිහතමානී ජීවිතේ. මේට හරිම ලේසි අර්බිටුගසුන් දායක ජීවිතේ. ඊට හරිම ලේසි හදා බෙදා ගන්න ජීවිතේ. මේ තමන්ගේ තමන්ගේ කුට්ටිය කඩාන තමන්ගේ තමන් බැංකු ගිණුම තර කරගෙන දඟලන දඟලිල්ල නිසා මේ ආර්ථිකය විෂමාකාරෝ බෙදී යෑම නිසා විශාල ප්‍රශ්න ඇති වෙනවා. ජාතික නෙවෙයි පෞල් මට්ටමේ නෙවෙයි ජාත්‍යන්තර ප්‍රශ්න තියෙනවා. හදන්නම බෑ. මොකද සල්ලි කියන්නේම කුණුහරුපය. ඒ කුණුහරුපයට අත තිබ්බ ගමන් කෙල්ලේසේනා මිසක මොනක්වත් වෙන්නේ නැහැ. ඒකට එයා ආජීවයේ පැත්තෙන් හරියට නරක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඊටමයින්ට වැඩිය හොඳයි නිකන් හදා බෙදාගෙන. එහෙම නැත්නම් ආරපිරමසුම් භාව කියලා කියන්නේ. සර්වචනාංශයේගේ දේතන හැටියට බලනවා ප්‍රයෝජනේ සලකලා දේවල් පාවිච්චි කරන මිසක මේ ගොඩ ගහගෙන ආඩම්බරේට අරට වැඩි මට ලොකු කියන මට්ටමට නොවෙන මේ යෝග ජීවිතයේ තියෙන අපේ කවුරු හරි දෙන දෙයක් බොහොම ප්‍රවේශමෙන් බලඳලා ඒකට ගැළපෙන විදිහට මනක් භාවනාවක් කරගෙන ඉන්නවනම් ඒක හරි වටිනවා. ඒක එතකොට අර දීපකෙනාට පින් සිද්ධ වෙනවා. ගන්න කෙනාට පින් සිද්ධ වෙනවා. කාලා ආඩම්බර වෙන්න නෙවෙයි කන්නේ. කෑවොත් රේල් පාරේ යකඩ කෑවා වගේ මේ අපිටත් වැඩි අහිංසක මිනිස්සු මේ දෙන්නේ. දීලා පෙන්කලින් දෙපා නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය. මේව කාලා පෙන්කලින්ද බෑ. කෙලියොත් අපායේ අඩියම දත්තුටුල යන. ලේසි ස්කෝලර්ෂිප් එකක් හම්බුණා වගේ. මේ සංගදෙය වරදොල පාවිච්චි කෙරුවොත් අපායේ අඩියටමයි යන්නේ. ඉතින් ඒක හදාගත්තොත් අපි හිතුවොත් එහෙම නෙවෙයි අපි මේ කෑම කන්නේ බඩගින්නට මිසක් ආ. දෙල්ලම් කරන්න නෙවෙයි ඇඳුම් අඳින්න මේ මහාන්තත්කම් පෙන්වන්නට හරි ලිංගික දේවල් පෙන්වන්නට නෙවෙයි විලිවහ ගන්නය. ඊනාසනයක් පාවිච්චි කරන්නේ වැයි වැසි අවුවැසි වලින් පීඩා වෙන්නේ නැතුව මැසි මතුරුන්ගෙන් පීඩා නැවෙමින් පිණිස මිස මේ ගෘහ නිර්මාණ කරන්න නෙවෙයි කියලා මේක දැනගත්තා නම් ඒකට හම්බෙන ලාභයක් තියෙනවා. එහෙම නැත්නම් බෙහෙත් පිළිකරක් පාවිච්චි කරනවා පාවිච්චි කරන්නේ ලෙඩේ දරගෙන. අද හැදිලා තියෙන හැම ලෙඩක්ම බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ප්‍රමාණය දන්නේ නැතුව බෙහෙත් කිරීම නිසා බේසජ්‍ය සමුට්ඨිත රෝග තියෙනවා. මොකාටවත් අල්ලන්න බෙහෙත් පාවිච්චි කරන්නේ නැති මනසට පොඩි ලෙඩ ටිකක් එනවා. ඒක ලෙඩේ නම කීයයි ඉවරයි. දැන් තියෙන ලෙඩ වල නම කියන්න බෑ මොකද ඒක සලස්මක් යන්නේ. මොන බෙහෙත බිව්වත් වකුගඩුව සවුත් වෙනවා, අක්මාව සවුත් වෙනවා. මොකද ඒකට බහිනවා බෙහෙතේ තියෙන විස ටිකක්. ඉන්ති කාලයක් බිබී ඉනකොට දන්නේ නැති ලෙඩ. ඉතින් එහෙම නැතුව මේක හරියට පාවිච්චි කරන දන්නවා අපි දන්නවා ආජීවය දන්නවා සීචීවර පින්නපාත ඒනාසන ගිලම්පත කියන හතර ඇඳුම් කෑම ගෙවල් දොරවල් බෙහෙත් පිළිකර. මෙන්න මේ හතරේ යම් අරබිරි මැසුම් දායක ගතියක් ප්‍රයෝජන සලකලා වැඩ කරන ගතියක් හදා බෙදා ගන්න ගතිය සම්මා අපි කියන්නේ සාංගික කියලා. අන්න ඒ ගතිය තියෙනවනම් ඒක නට පුදුමාකාර ශරීරයේ දවස පුරා පවතින ශක්තියක් එනවා. ඒක නිසා සදාචල යන්ත්‍රයක් වගේ. ඒක පාරට දුවගෙන ගිහිලා ආය හති අරිනවා නිදම් ඒ මොකුත් නැහැ. ඔහි කරගෙන කරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ නිසා සම්මා ආජීවයේ තියෙන කෙනාට විතරයි සම්මා වායාමයේ එන්නේ. ඒක සර්වචනාංශේ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඒ iterator චීවර ආර්ය මහාර්ය වංශය, iterator පින්නපාත මහාර්ය වංශය, iterator සීනාසන මහාර්ය වංශයේ තියෙනවනම් ඒ කෙනා උතුරු කුරු දිවයිනේ හිටියත් දකුණු කුරු දිවයිනේ හිටියත් නැගෙනහිර හිටියත් පස්නාහිර හිටියත් කවදාකවත් කුසලයට තියෙන අධි කුසලයට තියෙන කැමැත්ත නැති වෙන්නේ මේ අරතිය කියන චෛසිකයට යට වෙන්නේ ඉතින් අරතිය කියන චෛසිකය මාර්යාගේ දෙවෙනි සේනාව කාමාතේ පටමාතේන ဒ ුතිය ආරති උච්චති. ආරති කියලා කියන්නේ ඉරියක් අමාරුයි තේරුම් කරලා දෙන්න බෞද්ධයාට මේ බරපතල අධි කුසලයේ තිබෙදී ලාමක කුසලයට කැමති වෙන්නේ. තමන්ට කරන්න පුළුවන් උපරිම කුසලයේ තියෙද්දී අධි කුසලයේ තියෙද්දී ඒ වෙනුවට ලාමක කුසලයේ කරනවා. ඒක කියනවා අධි කුසලයට කම්මැලි වීම කියලා. අද මුළු බුද්ධ ආගමම ලංකාවේ මේ පිළිකාවෙන් යට වෙලා ඉවරයි. කළ හැකි හොඳ දේ තියේදී ලාමක දේවල් කර කර උඩ පැන පැන කෑ ගන්න. ඉතින් ඒකට හේතුව ආජීවයේ වැරදි. ආජීවයේ හදනකොට එයා බලලා කළ හැකි උපරිම අධි කුසලයට ප්‍රධාන තැන දෙනවා. ප්‍රධාන තැන දීලා අනික්කෝ කෙරෙන්න ගන්නවා. දැන් එහෙම නෙවෙයි කරන්නේ. කරන්න පුළුවන් උපරිම කුසලයේ පැත්තක තියෙද්දි මේ රට්ටු කරන දේවල් අනික් ආගම් වල කරන දේවල් මේ චාරිත්‍ර වාරිත්‍ර වගේක් ඉතරයින් තියන්නේ මමත් පිංකම් කියලා කියාගෙන මොකද්ද ගමනක් යන මේ වඩා හොඳ තිබියදී හොඳයි බැඳෙනවා මේක අධි කුසලයට කම්මැලි වීම කියලා කියන්නේ මේක වෑයමක් තියෙනවා හැබැයි ලාමකයි කාටත් කළ හැකි දේ කරනවා අර අධි කුසලයේ කරන්නේ ඒ නිසා යම් වෙලාවක ආජීවය සකස් කරගත්තා නම් තමන් මොන දේ කරන්නත් ඉස්සලා හොඳට කල්පනා කරලා බලනවා මේ ලැබිච්ච දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තියේ මේ ලැබිච්ච සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ ආශ්‍රේ පැවිද්දේ මවන්නේක් මොකද්ද කරන්න ඕනේ අදිසි වෙන්න යන්නේ මේකට කල්පනා කරලා බලලා හොඳම කුසලයට අති කුසලයේ දානකටන් අදි සීල සික්ඛා අදි චිත්ත සික්ඛා අදි පඤ්ඤා සික්ඛා කියලා එකට යනවා. අද දිහා බැලුවොත් ඔක්කොමලා මේ බුද්ධ ශාසනේ නිවන් දකින්න බෑ අපි මෛත්‍රී බුද්ධ ශාසනයට යන් කියලා වර්ණ කරගෙන තියෙනවා. මුළු මේ ආයුධයම මුවාත මොට්ට කරගෙන ආයුධය තියෙනවා. ඉතින් කොටන්න කොටන්න හමස් වෙනවා. ඉතින් ඒකට ඒ ඒ කලහක උපරිමයේ කුසලදී ලාම කුසලට බැඳෙන එකට ඒක බේත් නැහැ. කීයදාගේ මෝඩයි, තකතිරුයි, ඔලොමොලයි, බුබ්බඩයි, කම්මැලි ඒක දිහා ඕනම කෙනෙකුට තව කෙනෙක් දිහා බලනකොට පේනවා මේ වෙලාවේ මෙයාට මේට වැඩිය හොඳ වැඩක් කරන්න පුළුවන්. අපි ඒක හිතන්නේ නැහැ. නම්බගේ වැඩ වලට ගිහින් ගහන්න එන්න එපා. මයි වැඩේ මං කරගෙන යනවා. අපි නෑ. අපි සංඝයා වහන්සේට කියලා කවුරු හරි ලාමක වැඩක් කරුවොත් කියලා දෙන ඕක නෙවෙයි. මෙන්න මේක කළ හැකියි. අන්න ඒකට ඕනේ වෑයම ගහලා බැලලා ගන්න බෑ. අජිනමොටෝ කාලා. එහෙම නැත්නම් විටමින් බීලා. එහෙම නැත්නම් මේ එක එක දේවල් බීලා ගන්න එක නෙවෙයි. පරිභෝගේ. ජීවර පරිභෝගේ, පින්නපාත පරිභෝගේ, සීනාසන පරිභෝගේ කියන ආජීවය සකස් කර ගන්නකොට යා කවදාකවත් මේ වටිනාක්ෂණ සම්පත්තිය ලාමක දෙයකට ආයෝජනය කරන්නේ නැහැ. මොකද හම්බු වෙන්නේ නැහැ මේක අපිට. මේ අද හම්බෙලා තියෙන මේ පිම්බිම මේ අවස්ථා හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදී ලාමක වැඩ කර කර හිටියොත් අපිට ලොකු chance අපවත් වෙන්න ඉස්සලා කියපු අන්තිම බණේ ඒක අපිට වාර්තාගත කරන්න බැරි වුණා. වෙළඳ පොලේදී තමන්ගේ අවශ්‍ය වෙළඳාම කරගන්න නැතුව වෙළඳවල පහුවෙලා පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් වෙන්න එපයි කිව්වා මේ කට්ටිය. හම්බෙච්ච වෙලාදී වැඩි කරගන්න නැතුව වෙළඳවල පහුනට අඩේ අපරාධය අතෙන්දි මේ බටරි විකුණගත්තා නම් හොඳයිනේ. ලාභයක් ලබා ගන්න පුළුවන් වුණානේ කියලා වෙළඳෝල පහ වුණාට පස්සේ පශ්චාත්තාප වෙන පිසක් වෙන්න එපා. ඒකට කාටවත් කියනකම් ඉන්නත් එපා. අන්න ඒ සඳහා අවශ්‍ය කරන වෑයම දිහා බලනකොට මේ භාවනාවේදී Taman ළඟා කරගත යුතු ඒ සාන්ති පදය ලබා ගැනීම පසෙක තබා මේ নানা ප්‍රකාර දේවල් කරන එක දිහා බලනකොට පේන්න තියෙන්නේ නිකන් මීචිකල පැත්තෙන් අපිට කියන්න පුළුවන් මේ භාවනා කිරීමේදී සක්මන අමතක කිරීම කියලා කියතයි. මේ විරිය චෛසිකයත් එක්ක බොහොම සම්බන්ධයක් තියෙනවා. භාවනා මධ්‍යස්ථාන කොච්චර අඩුවෙන්ද සක්මන් කරන්නේ. ඉඳගෙන භාවනා කරනවා. හරියන එකයි. ටික දවසක් ගිය ගමන් ඔන්න ආහාර දිරවට නැතු වෙනවා, නිින්ද යන්නේ නැතු වෙනවා, අතන ලෙඩක් වෙනවා, මෙතන ලෙඩක් වෙනවා. දුර ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. දැන් සක්මනයි පරියන්කයි දෙකම කරනවා නම් සක්මනේදී හොඳට වීරිය වැඩිනවා. පරියංකේදී සමාධිය වෙනවා. ඒතර පරියංකේ වීර්ය සමාධි දෙක සමබර වෙනකොට නිදිමත ගතිය අඩු වෙනවා. ඉතින් ඒක නිසා සර්වචන් වහන්සේගේ තියෙන සාධාරණ උත්තරේ තමයි මේ සම්මා වායාම කියන එකට ආනිසන්ත පහක් දේශනා කරලා තිනවා සක්මන් භාවනාවේදී. අද්ධානක් කමෝ හෝති පධානක් කමෝ ඕන දුර ගමනක් යන්න අතරමඟදී වැඩ නැතර කරන්නේ නැතුව බහාතබන් නැතුව දුර ගමනක් යන්නේ සක්මන පුරුදු කරන්නයි කියලා කියනවා. සර්වචන්නාංශයේ යම් වෙලාවක වස්පවාරණයෙන් පස්සේ මාස 9ක ගමනක් යනවා නම් ආනන්දහමසෝ බලනකොට ගිහිල්ලා බලනකොට සර්වචන්නාංශයේ ගමන යන්නේ ඉස්සෙල්ලා වින්දට වැඩි ටිකක් සක්මන් කරලා වින්දට වැඩි බත් පිඩු දෙක තුනක් වළඳනවලු. එතකොට ආනන්දහමසෝ දන්නවා මේ ඇඟ සකස් කරන්නේ දීර්ඝ ගමනකට කියලා. දැන් මෙහෙන් එළියට ගියාට පස්සේ කොහෙන් ආපහු මතුවේද දන්නේ නැහැ සරුවචනාංශේ 500 600 1000 කන සංඝයත් එක්ක ගමනේ වඩිනවා. චාරිකාව කියලා එකට කියන්නේ ඒ අධධානක්ම දීර්ඝ ගමනකට ඇඟ මේ තකත් කිරීම කරන්නේ මේ සක්මණෙන් තමයි. ප්‍රධානක්ම ප්‍රධානයි කියලා කියන්නේ මේ ජීවිතේ නැත්නම් මේ සංසාරේ අමාරුම දේ තමයි මේ ප්‍රතිපදාව. ඒක කරනකොට කී දහහක් නොකර අතාරිනවද කියලා බලන්න. භාවනා කරන්න ඇවිල්ලා වැරදිලා, පෙරදිලා, ගුරුවරු මාරු කර කර, කර්මත්තාන මාරු කර කර, භාවනා මධ්‍යස්ථාන මාරු කරන ඔයී ඇවිදිනවා. මොකද අර අරමුණක් එක දිගට පාත්තගෙන යන්න බෑ. ඒකට කියනවා ප්‍රධාන වීර්ය කියලා. ප්‍රධානය කරන්න බැරි අරමුණ මොකක් හරි විපරිණාමයක් වෙච්ච ගමන් අතට දාලා දුවන. ඒක හරහා දිගට යන්න බෑ. අන්න එවැනි කරාරින දුර නික්ෂේප කරන ගතිය වෙනුවට යමක් ගත්ත දෙයක් කරගෙන ඉකට යන්න පුළුවන් ගතියට කියනවා පදහනක් අමෝ කියලා. ඒක නැති නිසා අපි බෝධිලිම වාගේ. උගුරට දුවන ගිහලා ටිකක් කළ ඔළුව හොල් හොල්ලා ඉන්න ඕමම කරා. ආයෙ ටිකක් කළ බල ආයෙ දුවනවා ආයෙ ඔළුව හොල් හොල්ලා ඉන්න. කැමලියන් යෝගිස් කියලා කියනවා බෝධිලිම වාගේ. භාවනා හරියන වෙලාවෙකදී අරගෙන යන්න ඕනේ ආයෙ රගර් බෝලේ ගත්ත රගර් ක්‍රීඩකයා වගේ. නතර කිරුවොත් ගියා. අන්න වගේ යන්න ඕන වෙලාවට යා ගන්න බැරි අපිට මේ එක දිගට වැඩක් කරගෙන යන්න බැරි. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. අපි කාපු බීපු ලවණ lever කන ඕනම දෙයක් දිරවන්නේ තක්මන් කරුවොත් විතරයි. අද කාලේ විතර කෑමට ගිජු හෝටල් ජාති හදාගෙන දවල්ටත් කාලා රැයටත් කාලා උදේටත් කාලා අතරමැදට අතුරුපසත් කාලා ඔක්කොමල කැම දාසලා තමයි ඉන්නේ. දැන් මේ වෙලාවේ ගෙදර ගිහියා නම් එහෙම වුණ රැයට ඌලියම පටන් ගන්නවා. ඒකල උද්දට කාලා උද්දට කාම ක්‍රීඩා කරලා ඔන්න බුදියා ගන්න. උදේ එන බලනකොට ආයෙත් ඇඟටම හරි අන්න උදේ කාලා ඔන්න අමුඩේ ගහ ගන්නවා රස්සාවට යනවා. හැන්දෑවට වෙනකම් කඹුරලා කඹුරලා කඹුරලා වෙලා ඔන්න රැයට උයා ගන්නවා කනවා ආයේ කොළඹ නගරේ රැට සිරි පුරමෙනි ප්‍රීති සාගරයේ ගිල උන කැසිනෝ යනවා බර්ත්ඩේ පාටි යනවා කකා බිබී ඉන්නවා දිරවන්නේ ඒ රෝමාධි රාජ්‍යයේ තියෙන කාලේ ඒ මිසෝ හරි දක්ෂයිලු මේ කෑම හදන්න. එනිසා කාලා කාලා කාලා ඉවරච්චාන් දැන් බඩ පෙරෙනවනේ. වෙනම දැනක් තිරළු වමනේ කරන්න කියලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවලු. කැම රසයි දැන් අර කාපු එක කරදරයි. ඉතින් සාමාන්‍ය උගුරට මේ ඇඟිලි දෙක දාලා පල්ලයට තද කරුවොත් වමන යනවා. වමන කරලා ලාය කනවා. උන්න රෝමේ සංස්කෘතිය. අපිට එච්චර තමයි. කැමති දිරවන්නේ දිරවන්නේ නැති වෙන අද බලන්න ඇමරිකාව විතර ලක්ෂ ටොන් ලක්ෂ කොච්චර දෝ ගාණක් ආහාර දිරවීම සඳහා බඩේදී යෑමට පෙති පාවිච්චි කරන අවුරුද්දකට ජනතාව. කාබුදේ දිරවන්නේ. මොකද හේතුව කාලා බුදියාගෙන ඉන්නව නැත්තම් ඉඳගෙන ඉන්නව. ලක්මන් කරන්නේ නැහැ. ලක්මන් කරනවා නම් කෑදේ හොඳට දිරවනවා. ඒ වගේම අසි මේ අප්පා බාධෝ hoti අප්පා තංකෝ. ඇඟේ ආබාධ හිටින්නේ නැහැ, මානසික ආබාධ හිටින්නේ නැහැ. සක්මන් කරනවා නම් හොඳට ඒකට කියන්නේ අර්ත් වෙනවා කිය. භූගත වීමක් වෙනවා. පය පොළවේ ඇවිදිනකොට ලෙඩ රෝග ඔක්කොම බහින. දැන් මේකේ එහෙම නෙවෙයිනේ සබත්තු දාගෙන මේ වගේ සිමෙන්ති දාගෙන ඔක්කොම නිකන් පවුඩර් බබාලානේ ජීවත් වෙන්නේ. පොළවේ ගෑවුන කෙනා අම්බෝ පිස්සු කතා කරනකොට විස බීජේනවා. ඒ කිට්ටු කරන්න එපා පොළව අත ගන්න එපා කිය. ඉතින් කොහෙන් මැරලේනවද දැන්න පෙන දාලා මැරලේන ඕන දවස් දෙක තුනක් ගියාට පස්සේ ඉවරයි. කිසිම ඇඟක හයියක් හත්තියක් නැහැ මොකද සක්මන් කරන්නේ. ගිහිල්ලා පොඩ්ඩක් බලන්න අනුරාධපුර පැත්තේ ওই රුවන්වැලි සෑයම කොට ගහලා තියෙන්නේ කොහොමද කියලා සිංහලයා. ওই චෛත්‍යයම හදලා තියෙන පිටරටවල වගේ බාල් සේවෙන් නෙවෙයි. මිනිස්සු ඇඟට හයිය හද්ද තියෙනවා. දැන් ඒක නැහැ. ඒක නිසා අවසාන වශයෙන් තියෙනවා චංකමාදිගතය සමාධි චිරට්ඨිතිකෝ හෝති. සක්මණෙන් යම් සමාධියක් ඇති කරගත්තා නම් ඒක එහෙට මෙහෙට පෙරළුණයි කියලා මුකුත් වෙන්නේ නැහැ. පරියංකේ ගන්න සමාධිය අද්ද කරපු ගමන් නැති වෙනවනේ. වතුර දහක් කරලා කලී බින්දාගේ. සක්මණේ සමාධිය එහෙම නැහැ. ඒ නිසා මේ සක්මණේ යම් කිසි කෙනෙක් දන්නවනම් හරියටියට පාවිච්චි කරන්න මේ ගමනට භාවනා ගමනට උතුමාකාර අත්ලක් වෙනවා. මේ මේ බුද්ධ ජයන්ති බස්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඔක ඉස්සල්ලාම පණ පොළ ගත්තේ. හැම කුටියටම එළිය සක්මනක් පිට සක්මනක් හදලා අනිත් මේ මේ නිසන්වනේ පරිසරය ගත්තා හරීම මේ වැහිබර පරිසරයක් තියෙන්නේ. නිතරම ලෙඩ වෙනවා. තෙතබර වැඩි නිසා. ඒ නිසා හොන්තට සක්මන් කරන්න ඕනේ, দাঁඩිය දාන්න ඕනේ, ස්වේදේ පිට වෙන්න ඕනේ. එතකොට තමයි වීර්යය ඇති වෙන්නේ. ඒ නිසා ඒකට අර සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන දේවල් පිරලා එන්නත් ඕනේ. ඒ වගේම ආජීවය සකස් කර ගන්න ඕනේ ගන්න ආහාර ටික ඇඳුම් පැළඳුම් ඒ ටික මේ අර පිළිවෙලටම දායක වෙන්න ඕනේ. ප්‍රයෝජන සලකලා කරන්න. එතකොට අර දිගට වැඩක් කරගෙන යන්න පුළුවන් ගතිය පුතුම විදියට හැදෙනවා. අපි හිතන්නේ ඒක හැදෙන්න මේ ව්‍යායාම කරන්න ඕනේ, විටමින් බොන්න ඕනේ. ඔය සේරගෙම ලෙඩ වෙනවා. ඔය කිසිම දෙයක් නෑ ස්වභාවික දෙයක්. පුළුවන් නම් පුවක් ගහක් නගින්න. හොඳම ව්‍යායාම. පොල් ගහක් හරි පුවක් ගහක් හරි නගින්න පුළුවන් නම් දැන් ඉන්නේ එක ඊලන්දාරයකට පුළුවන් ද කියලා අහන්න පුවක් ගහක් හරි පොල් ගහක් හරි නගින්න. එකෙකුටවත් බෑ. එහෙම නැත්නම් වතුරට බහලා පීනන්න ඕනේ. එහෙම නැත්නම් අස්සය පදින්න ඕනේ. ඉබ නෑනේ සක්මන් කරා. මේ සරල ක්‍රමේ ලංකාවෙන් නැති වෙච්ච දවසේ ඉඳලා අපේ ඉතිහාසයට මොකද උනේ බලන්න. අපි මුළු ලෝකේ හොල්ලගෙන හිටපු જાතියක්. මේ වගේ දේවල් නැති වෙච්ච නිසා නිසා කියන්න පුළුවන් මේ සම්මා වායාමයේ කියනකොට මේ Taman ළඟ ශක්තිය තියානේ ශක්තිය ටික ටික ටික ටික නිකුත් කරන මේ භාවනා ක්‍රමය නැත්නම් ජීවන රටාව සහ වීර්ය චෛසික අතර හරි පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. මේක කොච්චර මේ අත්‍යන්ත සම්බන්ධයක්ද කියනවනම් තව කෙනෙකුට වචන කතා කරලා කියන්න බෑ. එයා දැනගන්න ඕනේ එයාගේ වීර්ය හදාගන්න හැටි. එන එයා දැනගන්න ඕනේ එයාගේ සෞඛ්‍ය සම්පත් හදාගන්න හැටි. හැබැයි සරුවචනස ඔක්කොම කියලා තියෙනවා. තතහට වෙන බව දුකට වේදාන. නමුත් අපි බුද්ධ ආගම කියලා කිව්වට භාවනා කරනවා කියලා කිව්වට ගාක් වෙලාවට අංශ භාග භාවනා අපි කරන්නේ. වීරිය සමබර කරන්න දන්නේ. මේ වීරිය චෛතසිකය අපි ගත්තොත් චෛතසිකයක් වශයෙන් බෙන් කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් වැඩියෙන්ම සඳහන් වෙන චෛතසිකයක්. නම පොලක සඳහන් අපි ඊගාවට ගන්න තියෙන සතිය ඒක අටපොලක සඳහන් වෙන. ඒ කියන්නේ කෙනෙක් මේ අසුතවත් පෘථග්ජනයේ මට්ටමක ඉඳලා නැත්නම් අන්ධ පෘථග්ජනයේ මට්ටමක ඉඳලා සම්මා වායාම කියන තැනට එනකොට මේ වීරිය නම පොලක හැවාරිනවා. අලුත් වෙනවා. පරිණාමයටපත් වෙනවා. ඉතින් නව පොල සතර සම්‍යක් ප්‍රධාන වීරිය හතර පොලක සඳහන්. ඊට පස්සේ විරිය 이르දිපාද විරිය ඉන්ද්‍රිය, විරිය බල, විරිය බොජ්ජංග, විරිය මාර්ගංග වශයෙන්. නමුත් අද උගව දෙනෙක් හිතනවා මේ භාවනා තටමන් නැතුව නගලා නැතුව නිවන් දකින්න පුළුවන් කෙටි ක්‍රම හොයනවා. quick enlightenment. හදිස්සියෙම ගිහලා ටක් ගාලා නිවන් දකින්න පුළුවන් ක්‍රම. දැන් බැරි නම් මෛත්‍රී බුදුහාමුදුර දැකලා හරි කමන්නේ. වැඩි ඇඟ තලා ගන්න නැතුව නිවන් දකින්න ක්‍රම. සරුවචන් වහන්සේ සඳහන් කරනවා කිච්චේර මේ අධිගතම්. හලන් ධාතු ප්‍රකාශිතු. මේක ලේසියෙන් උපයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අවශ්‍ය වීරිය, අවශ්‍ය ශක්තිය දෙන්න ඕනේ. ඒ නිසා සර්වඥාන්සේගේ සඳහානේ අර සත්‍තිස් බෝධිපාක්ෂික වගේ දුරදි කියන්නේ නැතුව සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියලා වීර්ය જાති තුනක් තියෙනවා. ඒ තුන තේරුම් ගන්නවා කියන එක අපි ඉස්තරම් කරන්න මේ වගේ අහලා තමයි. නැත්නම් සුතමේ ඥානකින් තමයි. හැබැයි යොදනකොට කොතෙක් දක්වා ආරම්භ ධාතු වීර්යද කොතනදීදී මේක නික්කම ධාතුවක් බාටපත් වෙන්නේ ඊට පස්සේ කියලා කොතනදීදී මේක පරක්කම ධාතුවක් බාටපත් වෙන්නේ කියන එක ඒක දැනගන්නවා කියන එක සුත්තමේ ඥාණයෙම කරන්න බෑ. නමුත් සුත්තමේ ඥාණය නැතුව කරන්නත් බැරි නිසා අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු. කොහොමද මේ කෙනෙක් ආධ්‍යාත්ම ජීවිතයට බැත්තර පස්සේ නික්කම ධාතු ආරම්භ ධාතු වීර්ය කියලා කියන්නේ එයාට බණක් ඇහෙන්න ඕන. සර්වඥ දේශිත ධර්මයක් ඇහෙන්න ඕන. පරතෝ ഘോഷේ ලැබෙන්න ඕන. ලැබුණාට පස්සේ ආ ඔක්කොම මෙතෙක්කල් දන්න දැනුමත් මේ පරතෝ ഘോഷෙන් ලැබුණ දැනුමත් ආවට පස්සේ මෙයාට කරබැලීමේ ආසාවක් පහළ වෙන්න ඕන. මම මේ අහපු ටික මේ කණෙන් අහලා ඒ කණෙන් පිට වුණා නෙවෙයි. මේක කරලා බලන්න ඕන. එම කරබැලීමේ අවශ්‍යතාවයට අපි කියනවා ශ්‍රද්ධාව කියනවා බණ අහන්න තියෙන එක. බණ ඇහුවට පස්සේ කරබැලීමේ ආසාවට කියනවා කුසල ඡන්දය කියලා. මේක කරලා බලන්න ඕනේ. අන්නේම කරලා බලනකොට යාට තේරෙනවා නම් මෙතෙක් කල් ගිය ගමනට වැඩිය මේක ටිකක් වෙනස්. එහෙම නැත්නම් මේක ගඟ දිගේ ඉහළට යන්නේ. ඉතින් ඒකෝට මම දන්නවා මට ඝණයා කෙරෙන් වෙන් වෙන්න වෙනවා, කුලයා කෙරෙන් වෙන් වෙන්න වෙනවා, රුචි අචකම් වලින් වෙන් වෙන්න වෙනවා, පෞෂත්ව ලක්ෂණ වලින් වෙන් වෙන්න වෙනවා, ජීවන රටාව වෙනස් කරන්න වෙනවා. කර්මාන්ත වෙනස් කරන්න වෙනවා වචන වෙනස් කරන්න වෙනවා මම කැමැතිද මම මේකට කැප කරන්න කැමැතිද මොනවද අපි කැප කරන්නේ අපි මේ දෙක හම්බ කරපු දේ ගේනකොට ගිනාවේ නැහැ ගේනකොට ඔක්කොම හෙළුවෙන් ආවේ මේ ආවට පස්සේ තමයි ඔක්කොම හම්බෙලා තියෙන්නේ ඒ ඇඳුම් නම් කැප කරන්න යන්න එපා මේ අදීති වෙන්න එපා ඒකට මේ අනික්කේ හම්බ කරපු සේරම කැප කරන්න කැමැතිද කියලා අන්නේ මේ ආධාවෙන් හම්බ කරපු අලියැත්තු හරකබාන රත්තරම් මිනිමුතු චිස්තර චංචල දේපලෙන් අයින් වීමට කියනවා ආරම්භ ධාතු කියලා. ඉතින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අපි අඩු ගන්න දවස් පහකට හරි ඒක කරලා තියෙනවා. මෙහෙම නොකරපු කෙනෙකුට මේ කතාව කියවනම් ඒගොල්ලෝ පශ්චාත්තාප වෙනවා. මොකද ඒගොල්ලෝ තාම ඒක බදාගත්ත කමන් ඉන්නන කිඹුල මොකද්ද බදාගත්තා වගේ. මොහොතකටවත් අතාරින්න කැමති නැහැ. එහෙම කෙනෙකුට මම කියන්නත් හොඳ නැහැ. මොකද එතකොට අර දිවයට තියෙන පෙත්ත ඕන වෙනවා ඒගොල්ලන්ට. heart attack. ඉතින් අපේ වදමාදාර පෙට්ටිය නෑ මේ පෙටි. ඒක නිසා අපි ගිහිගේ අතහැරුවාට කියනවා ඒකට පොඩි ජොලියක් කරන යඩේ අපිත් කොහොම හරි ආරම්භ ධාතු මට්ටමකට දීලා තියෙන පොඩි ජොලියක් නෙවෙයි මුළු ගමනේ අමාරුම කොටස තමයි මේ ටික. මේ ආරම්භ ධාතු වීර්ය තමයි අමාරුම කොටස. ඒක නිසා කවුද සතුටු වෙන්නේ කාටද පුළුවන් වෙන්නේ අපි මේ වෙනකොටත් අරමුණ ලද වීරිය ඇති. ආරම්භ ධාතු සහිත පුද්ගලයෝ අපි. අපි නිකන් ආවට ගියාට කට්ටියනේ අපි බුද්ධ පුත්‍රයෝ. බුද්ධ දුහිතරු. අපි මෙතෙක් උපේන ලද සියලුම කැපසරු එහෙම නැත්නම් මනාප වස්තු අපි පොඩ්ඩකට හරි අතහැරලා තියෙනවා. ඕකේ ලක්ෂයක් දුන්නත් කරන්න බැරි වැඩක්. මේක කරලා තියෙනවා. අන්න ඒක ආරම්භ ධාතු වතයෙන් අපි නික්මුණාට පස්සේ නෙක්ඛම්ම ගියාට පස්සේ ඒ ගිහි ගියත අරපමණින් චිත්ත විසුද්ධිය ලැබෙන්නේ නැහැ. අර ආරම්භ ධාතු වීර්යයෙන් ඒ පැත්තට පැනනට පස්සේ ඒකට එහා පැත්තේ ආරම්භ ධාතුට වීර්ය වෙනස් වීර්යයට වෙනස් වූ වෙන වීර්යක් අවශ්‍යයි. ඒකට කියනවා නික්කම ධාතු වීර්ය කියලා අරමුණකට හිත දාන්න ඕන. ලක්ෂයක් අරමුණ තියේදී එහෙම නැත්නම් කාම ඡන්දේ තියේදී ඒකාග්‍රතාවයට හිත දාන්න ඕන. අපේ හිත ඉඳගත්තට පස්සේ අස් දෙක වහගත්තට පුදුමාකාර සද්ද තෝගයක් පුදුමාකාර හිතවිලි තෝගයක් පුදුමාකාර වේදනා තෝගයක් අරමුණුත් ලක්ෂයක් කෝටියක් තියෙනවා කයට ආවත් පිම්බීම හැකිලිම තියෙනවා ආනපාන තියෙනවා හැප්පෙට තන තේරෙනවා ශරීරයේ හිමෙන් කූඹි දුවනවා තේරෙනවා නලියනවා තේන අරමුණු රාශියක් තියෙනවා අන්න මේ අරමුණු රාශිය තියෙන එකේ එක අරමුණකට එහෙම නැත්නම් අපි මූල කර්මස්ථානයේ වශයෙන් එහෙම නැත්නම් අපේ ආලම්බණේ වශයෙන් අපි හදිස්සියකට එල්ලෙන දේ වශයෙන් මොකද්ද තෝරගන්නේ කියලා ආවට පස්සේ එතන ඉඳලා යන්නේ නික්කම ධාතු වීර්යයට. තාම කාටවත් භාවනා කරලා හිටියට ඉඳගත්තර පස්සේ කොහෙද හිත තියන්න ඕන කියලා දන්නේ නැත්නම් එයා ඉතින් තාම අර ආරම්භ ධාතු වීර්යය තිබුණාට නික්කම ධාතු වීර්යයට ගිහිල්ලා නැහැ. කොයි වෙලාවක හරි මම ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හිත එහෙම ගියොත් මෙන්න මෙතනයි තියන්න ඕනෑ කියන එක දන්නවනම් සක්මන් කරනකොට හිත පිට ගියොත් මෙන්න මෙතනයි හිත තියන්න ඕනෑ කියලා දන්නවනම් එදෙන්තරේ giderතර කටයුතු කරනකොට හිත නන්නත්තර වෙනකොට සත්‍යමත් වෙලා මම මෙන්න මෙතනයි හිත තියන්න ඕන කියලා දන්නවනම් එතකොට එයා නික්කම ධාතු වීර්ය ආරම්භ කළා වෙනවා. ඒට නිතරම වඩන්න අරමුණක් තියෙනවා. ඒ ධාතිවට්ටාන සූත්‍ර අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඒ කුරු රට මිනිස්සුયો පාරදී කවුරු හරි දැක්කහම ඇයි හොඳයියට අහන්නේ මම නම් මේ අට්ටික සංඥාවේ තමයි හිත තියාගෙන ඔය ඇත්ත කොහෙද කියලා. ඉතින් ආ කියනවා එක්ක මාට්ටික සංඥාවෙත් තියෙනවා නැත්නම් ආලෝක සංඥාවෙත් තියෙනවා නැත්නම් කසිනේක හිත තියෙනවා කියලා ඒ දෙන්න දැකපුවාම හම්බ වෙච්චාම කතා කරගන්නේ අපි හැලහැප්පෙන වෙලාවක මොකේද එල්ලෙන්නේ කියන එක. දැන් අපි හම්බෙච්චාම නා කතා කරන්නේ. ඇමරිකාවේ ජනාධිපති කවුද කියලා ආයි. මේ දවස්වල පෙට්‍රල් ආපහු ඇවිල්ලා තියෙනවා දායි. නැත්නම් පෙට්‍රල් ගණන් ගිහිල්ලාද කියලා ආයි. අයවැය මොනවද හම්බෙලා තියෙන්නේ කියලා ආයි. අල්ලපු ගෙදරින් ටෙලිවිෂන් එකේ සයිසිකෙද කියලා ආයි. ඉන්සා ඒ නිසාලු සරුවචන්නාන්තේ මේ කුරු රටට බලා වැඩම කරේ සතිපට්ඨාන සූද දේශනා කරන මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ නන්නත්තර වෙන ලෝකේ අරමුණට ගන්නෙ මොකද්ද කියලා. ඉතින් පොඩි කතාවක් තියෙනවා මේ නිකම් නිින්ද යාගෙන නිසා කියන්නේ. බුද්ධ රක්කිත කියලා ගිරවෙක් හිටියලු උපාසිකාරාමයක. ඒකට හොඳට කතා කරන්න පුළුවන්. ඉතින් ඒක එක දවසක් මේ ඒ ආරාමයට යන මකර තොරණේ නාලා ගිහිල්ලා වහලා හිටියලු. වහලා ඉන්න වෙලාවේදී කුරුළු ගොයෙක් ඇවිල්ලා ගහගෙන ගියාලු. ගියේ අරන්නේ උඩිල්ලු. ඉතින් මේක කෑ ගහනවලු මේ කුරුළු ගොයකට අහුවෙලා නිකම් පියාකුස්සෙකුට අහුවෙලා. ඉතින් මෙහෙණින් ආන්සලා දැකලා අයියෝ බුද්ධ රක්කිත අරගෙන යනවා කියලා අපුඩි ගහලා කෑ ගහනකොට අර කුරුල්ලා බය වෙලා කුරුළු ගෝයා බය වෙලා මේක බුද්ධ රක්කිත වැටලා තියෙනවා. බුද්ධ කියන්නේ ගිරවේ. ඉතින් ඇවිල්ලා මේක තෙල් ගහලා තව ලැබවල බුද්ධ රක්කිත උඹට මේ කුරුළු ගෝයා අරගෙන යනකොට මොකද හිතුනේ බය බය හිතුනද කියලා. උකල් නෑ නෑ මම දිගටම අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය කිය කිව්වා. බුද්ධ රක්කිතත් කලබලයක් වෙච්චාම අට්ටික සංඥාට ඉස දාන්නේ. අපි කියම්මට කියන මොනකට තද වෙච්චාම ඕන්න අනේ අර ගෙදර ඉන්න අම්මට පව්. මොනවා වුණත් අම්මා මතක් කරලා බයි. ඒ මේ මුස්ලිම්වරු ගැහුවොත් මම අල්ලාහ් කියනවා. එහෙනම් කතෝලිකයන්ට ආ ස්වාමි දරුවනේ කියන අපි කියම්මට ඔන්න සිංහලයාගේ අරමුණ හරි වෙච්ච ගමන් අනේ අර ගෙදර ඉන්න අම්මට පිම්පුරවනවා. මේ වෙනුවට කවුරු හරි කලබලයකදී හෝ වාඩි වෙලා ඉනකොට හෝ සක්මන් කරනකොට හෝ හිත පිට ගියාම මෙන්න මෙතනයි දාන්න ඕන කියන එක දන්නවනම් එයා සසරණයි සනාතයි. ඒ දේ දන්නේ නැත්නම් අසරණයි අනාතයි. ඒ දේ දන්නේ නැත්නම් බුදුජානහන්සේ අනියමේ ප්‍රශ්නයක් අහනවා. ඒ මනුස්සයයි තිරිසනයි අතර වෙනස මොකක්ද කියලා. වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ගිහිගෙත් අතහැරලා. තාම දන්නේ භාවනා කරන නూరు සද්දයක් ඇහුනොත් ඒක කරදරකාරී නම් කොහෙන්ද ගියාට පස්සේද සාන්තියක් ලැබෙන්නේ කියලා. කොතෙන්ද ගියාට පස්සේ නිර්මල තැනකට යන්න පුළුවන්. සක්මන් කරනකොට හිත එහෙම ගියොත් කොතෙන්ද පය තියන හිත තියන්න ඕන කියලා දන්නේ එහෙම නැත්නම් පිගානක් හොදනකොට වැසිකිලි කැසිකිලි කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට හිත හැලහැප්පුණොත් කොහෙද හිත තියන්න ඕන කියන එක දන්නේ නැත්නම් එතකොට අපිට කියන්න අමාරුයි තාම නික්කම ධාතු වීර්යයකට ඇවිල්ලා නැහැ. එයාට වඩන්න දෙයක් තේරෙන්නේ නැහැ. හැම පැය 24 හැම වෙලාවකදීම දැනගන්න ඕනේ හිත ඕන තරම් පිට යන්න පුළුවන් පිට ගියොත් කොහෙද තියන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ විශාලයි. ඒ නිසා කෙටි උත්තරයක් දීගෙන මම ඉස්සරහට යනවා. කොහේ හිත පිට ගියත් ඉන්න ඉරියව්වට හිත ගන්න. ඉඳගෙන ඉන්නකොට කරනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගත්තා නම් 100%ක්ම තරණයි සතරණයි සනාතයි. හැබැයි ඒකට අමතර ලාභයක් විදිහට ආනපානෙ පේන්න පුළුවන්. ඒක අතිරේක ලාභ. පිම්මි මැකලෙන් පේන්න පුළුවන්. ඉඳගෙන ඉන්න හැටි වැටහෙන්න පුළුවන්. සක්මන් කරනකොට සක්මන් ඉරියව්ව ඉන්නවා කියලා දන්නවා එච්චරයි. අපි ආරම්භ ධාතු වීර්ය නෙමෙයි මේ නික්කම ධාතු වීර්ය. ඉතින් වම දකුණ වැටෙන්න පුළුවන්, බෙල්ල අමාරු වැටෙන්න පුළුවන්, කකුල් දෙක දිගේ බලේ යන හැටි පැටලෙන්න පුළුවන් ගොඩාක් දේවල් වෙන්න බෑ ඔක්කොම අතිරේකලා. එදින්දා ජීවිතේ කොයි හරි වෙලාවක අපේ හිත රාගෙට නතුණා, මෝහෙට නතුණා නම් අපිට අවශ්‍ය නම් සරණ බුදුන් ඕනේ නම් ධර්මයේ ඕන නම් සංඝයා ඕන නම් ඉරියවට හිත ගන්න. ඒතර බලන්න අපි කොච්චරක් Tamanට මෛත්‍රී කරගන්න Taman ඒ කොච්චරක් මිත්‍ර වෙන තමන් එක කොච්චර සුවද වෙන ජීවිතයක්ද ගත කරන්න කියලා කොච්චරක් මේ manussත්ත්ව ප්‍රතිලාභයට අපි උදව් කරනවද කියලා මේ හිත මිත්‍ර වෙනවද කියලා. ඒක කියනකොට හිතනද මෙහෙම නැත්තම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ Tamanට වෛර කරගන්න එකනේ. මනුස්සයා කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්ම Tamanට වෛර කරගන්නේ. එimhe වෛර කරන්නේ නැත්තම් Tamanට Taman ප්‍රිය නම් මොකටද රූපලාවන්‍යය? අපි රූපලාවන්‍ය කරන කියන්නේ මේක හරි නෑ. තව මේක දියුණු කරන්න ඕනේ. මේක ලොකු කරන්න ඕනේ. මේක පුංචි කරන්න. මේක හැඩ කරන්න ඕනේ. මේ নানা ආකාර ආලවට්ටමක් නේද ලෝකේ තියෙන්නේ. අංගලක් කුස වැඩි කරලා දෙන්න මෙන්න මෙච්චරයි. අංගපදංග ටික අඩු කරලා තියනවා රබර් කෑලි ඇතුලට දාලා හදලා දෙන්න මෙන්න මෙච්චරයි. ඔය එයාපෝට් එකේ මේ ප්ලේන් එක යන මැගසින් වල කුණු හරප හැම තැනම ලීලා තියෙනවා. අර කෑල්ල අඩු නම් අපිට කියන්නේ මෙච්චරක් දෙන්න ඒ කෑල්ල හදලා දෙන්න. ඒ කෑලි හැලුනොත් එහෙම හදිසි ඉවත් ප්ලේන් එක යනකොට එහෙම අලි අවුලක් වෙයි. ඒ තමන්ට ප්‍රිය කරන කෙනෙකුට මේක දික් කරන්න බලල් කරන්න ඕන කම නැහැ නේ. එනිසා මේ තාක්ෂණය අපි කොහෙද ගෙනියන්නේ කියලා බලන්න. අද මේ පිටරටට ගිහිල්ලා බලන්න අවුරුදු 13 14 වෙනකොට ඒ ගෑනු ළමයි දැන් ලංකාවේ ඇති මට හම්බුනේ නැහැ. පුළුවන් තරම් මේ රූපලාවන්‍ය ඔන්න ගත කරන්නේ. ඒක ඒගොල්ලන්ගේ අයිතිවාසිකම. ඒ අවශ්‍යතාවයකුත් නැහැ. ඊය කරනවා. ඒ කියන්නේ ඒ තරම්ම තමන්ගේ ශරීරයට වෛර කරනවා. ඒ යනෝ බලනකොට සරුවචනාංශගේ 80ක් ව්‍යංජන දෙකක් මහපුරුෂ ලක්ෂණ සහිතව වැඩ ඉනකොට බලන්න නෙළුමක් උඩ වැඩ ඉනකොට නෙළුම මොකද්ද බුදුහාමර මොකද්ද කියලා තේරෙනවා. මොන්නම රූපලාවන්‍යයක්වත් නැහැ. අසන්දි මිත්‍රාව කේමාව උප්පලවන්නාව ඒක එකතුවත් ගිහිල්ලා පාමසිටිකල් ඉන්ඩස්ට්‍රි වලට ගිහිල්ලා ප්ලාස්ටික් සර්ජරි කරලා නෙවෙයිනේ පිනටනේ ඉතින් ඒක නැති වෙනකොට පුරුද්දනවා ගිහිලා අරෙන් මෙන් දාන. ඉතින් ඒක නිසා අපට මේ নিকකම ධාතු වීර්ය කරන්න බැරි අපි අපේ ඉන්න ඉරියව්වට ප්‍රේම කරන්න දන්නේ හැබැයි පිරිමිය ගෑණියෙකුට ප්‍රේම කරන්න අම්මා අයව කියලා දෙන්න ඕනේ නැහැ. කටු ගහේ කටුල් කෙරුවා වගේ බොහොම ආසාවට ප්‍රේම කරනවා. ගෑණු පිරිමින් ඉතින් පණ්ඩිත ශාස්ත්‍රී කියනවා මල් උද්‍යානයක කෙල්ලෙකු කොල්ලෙකු දෙන්න එකට හම්බෙලා ඉන්නකොට දෙන්න බලබලා ඉන්නකොට ගලන කෙලස් ප්‍රමාණය කොච්චරද කියලා හිතන්න පුළුවන්. පිළිබඳ හිත සහිතව කෙල්ලෙක් සහ කොල්ලෙක් හම්බෙච්ච වෙලාවේ ඒ ගලන කෙලස් ප්‍රමාණය ඒ වෙනුවට යෝගාවචරයේ මතුවෙන කාමච්ඡන්දේ වෙනුවට මේ ආස්වාද ප්‍රසආසයට හිත දාගෙන ඉන්න කොච්චරක් කෙලස් කරන ප්‍රමාණය නතර කරන්න පුළුවන්ද කියන එකයි. ඉතින් මේකට නික්කම ධාතු මේ මේ වීර්ය කියලා කියනවා. පුළුවන් තරම් බණ දවසට එක චිත්තක්ෂණයක් බේරන්නකෝ. දෙකක් බේරන්නකෝ. තුනක් බේරන්නකෝ. පුළුවන් තරම් බණ එක හුස්මක් අඩු ගන්න ගත කරන්න. දෙකක් තුනක් හතරක් පහක්. ඉතින් ඒකත් බෑ කියලා කියනවා නම් ඉතින් අබහුවේ කෙනෙක්. ඒ නිසා දවසේ බලන්න ඕන මට කොච්චරක් මේ හුස්ම කීයක් සතියෙන් ගන්න පුළුවන්ද? ඇවිදිනකොට පීවර කීයක් සක්මන් මළුවකම වෙන්න ඕනේ නැහැ. කඩේට යනකොට, නාන්න යනකොට පියවර කීයක් තියන්න පුළුවන්. ඒ වගේම බත් කන වෙලාවේ චිත්තක්ෂණ කීයක් බේර ගන්න පුළුවන්. දත්ම දින වෙලාවේ චිත්තක්ෂණ කීයක් බේර ගන්න පුළුවන්. නාන වෙලාවේ කොච්චර පුළුවන්. නිදා ගන්න ගියාට පස්සේ තැතපෙනකොට කොච්චර පුළුවන්ද කියලා බලගත්තොත් තමයි තේරෙන්න පටන් ගන්නවා කල යුත්තේ මේක නම් ඒක සපයා ගන්න පුළුවන්. ඒක නිසා නික්කම ධාතු වීර්යයේදී අපට ඒක පවත්තගෙන යන්න බැරි අපි මේ කායට කායට තියෙන ආශාව සහ ජීවිතේට තියෙන ආශාව තාමත්ම තදයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ වීර්ය ඉන්ද්‍රිය මට්ටමට හැදුනට පස්සේ එනතන් වීර්ය කරන්න ඕනේ මයි ළඟ තියෙනවා. ඇත්තටම මට කුසලතාවය තියෙනවා. මට තියෙන එක පෙළගසන එක විතරයි කියලා. ඉන්ද්‍රිය මට්ටමට ආවට පස්සේ ඒක දියුණු තියුණු කරන්න ඕනේ නම් සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ටපේදී මේ කය ජීවිතය පිළිබඳව මහා ලොකු නිකම් ප්‍රේම කරන්න යන්න එපා. ඒක ප්‍රයෝජනෙ ගත්තට කයට සහ ජීවිතේට තියෙන බය අමතක කරලා බුදුන් පුදන්න කියන ජීවිතේ. ඒක නිසා ලොකු ස්වාමීන් මතක් කරනවා කාට හරි භාවනා කරනකොට නිදි මතක් එනවා, තද කාමයක් එනවා, ද්වේෂයක් එනවා නම් පරියන්කේ ගිය ගමන්ම සීලය ආවර්ජනය කළා මගේ කයත් මගේ ජීවිතයත් බුදුහාමරණ පූජා වේවා කියලා පටන් ගන්නකොට පූජා කළා තියෙනවා. ඊට පස්සේ ඊතර කාමයේ ආවට පස්සේ කියනවා බුදුහාමරොත් එක බේරගන්න මගේ නෙමෙයි මම ලොක්කට පූජා කළා තියෙනවා. එහෙම පූජා කළා නැත්තම් <clears throat> කාමයේ ආපේකන Taman තැවෙනවා. ඒ වීර්ය කරගෙන යනකොට බාධායන එක නෙවෙයි වීර්යයට තියෙන බාධායි වාදා එනකොට ගැලවුම් මාර්ගයක් දේශනා කළ තිනවා සරුවචනගේ ශ්‍රී මුක දේශනාවේ 84 ධර්මස්කන්ධේ මොන්නම ප්‍රශ්නයක්වත් අතහැරලා නැහැ. සරුවචන්සේ දේශනා කළ තිනවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්සමනක් බ්‍රාහ්මණියා පජාය දේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං මනසා තමහං ජානාමි මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ කවුරු හරි යමක් දැක්කානම් දුටුවානම් ඇහුවානම් වින්දානම් හිතුවානම් කල්පනා කරානම් ඒ තේරම මම දන්නවා. දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං මනසා. ඉන්සප්තනසේ මේ භාගෙට ඩිග්‍රී එක සම්පූර්ණ කරගත්ත කෙනෙක් නෙමෙයි සියල්ල දැනගෙන කතා කරන්නේ. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ අපිට කියන්න පුළුවන් නම් මට භාවනා කරනකොට මෙන්න මේක ඇති වෙන්නේ කියලා ප්‍රශ්නේ හරියටම දැනගෙන කියනවල උත්තර බොහොම ලේසි. ඒක වසංගණ්ඩ ගියොත් ඉවරයි කරන්න බෑ. ඒ නිසා නික්කම ධාතු වීර්යයට ගියාට පස්සේ එයා ගන්නව වරක්. මම කොයි වෙලාවෙ හරි පුළු පුළුවන් වෙලාවේ මෙන්න මේ අරමුණ බහුලීගත කරනවා. බහුලක වැඩි කරනවා. ආනපානේ කරනවා නම් ආනපාන ගන්න වැඩි වෙන විදිහට කටයුතු කරනවා. සක්මනේ පියවර ගන්න වැඩි වෙන කටයුතු කරනවා. දවස පුරාම සතුටුමත් වෙන ගාන චිත්තක්ෂණ ගාන වැඩි කරන කටයුතු කරනකොට අපි මේ කාම ලෝකයේදී වගේ නේ ගොඩාක් හරස් කැපෙන දේවල් එනවා. එහෙට වදිනවා මෙහෙට වදිනවා ඒ කියන්නේ ගස් පළෑතිරුකටනේ ගල් වවුල වහන්නේ. ඒ වගේ හරියට එනවා. හැබැයි එකකටවත් උත්තර නැත්තේ නෑ තේරවාද පොතේ හැම එකටම උත්තර තියෙනවා. ඒක නිසා හරියට මට තියෙන මෙන්න මේ ප්‍රශ්නේ කියලා අහනවා නම් උත්තර තියෙනවා. මේ ප්‍රශ්නේ හැදෙනවා ප්‍රශ්නෙට උත්තර ලැබෙනකොට ධහමක තියෙන සජීවී බව බුදුරජාණන්සේ පෙන්වන බව තාම සජීවී විදිහට ධර්මයක් මේකේ තියෙනවා කියලා අර වීර්යයට ඒකට කියන්නේ චිත්ත ශක්තියක් වැඩෙනවා. ඒකට කියනවා අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා කියලා. ඒක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඔය නික්කම ධාතු වීර්යයේදී. ඒව සමහර වෙලාවට මේ සෙන් බුද්ධ ආගම වගේ වයිදී සතෝරි කියලා නිවන කල්ැතුව ටික ටික විඳිනවා වගේ සතුටක් ඇති වෙනවා මට වෙන්න නිදිමත එනවා මට අද නිදිමත හරහා යන්න පුළුවන් වුණා. මට වෙන්න වේදනාව ඇවිල්ලා අතහරිනවා මම අද වේදනාව එහා පැත්තට යනකම් ගියා. මට සද්දයක් කරදර වුණා මට සද්දේ තියෙද්දි මානපණ අල්ල ගන්න පුළුවන් වුණා. මට හිතවිලි ආවනම හිතවිලි තියෙද්දිම මට ආනපණ අල්ලන්න පුළුවන් වුණා. අන්න ඒ වගේ දේක් ප්‍රකාශ කරනකොට එයාට ඒ ලැබෙන පන්නරය කදාකත් අම්මගෙන් අප්පගෙන් ලැබිච්ච පොතකින් ලැබිච්ච එකක් නෙවෙයි කරපුරුද්දෙන්ම ලැබිච්ච එකක්. ඉතින් අන්න ඒවවා කමඨහන් වார்த்தාව අහගෙන ඉන්නකොට කවුරු වුණත් එක්කෙනෙක් කිව්වොත් හැම කෙනාටම තේරෙනවා මේක උපත්තියම තිබුණු ගුණයක් අපි ගාව. කොච්චර දෙයකින් අවිලා බාධා කරත් අපිට අවශ්‍ය දේ බලන්න පුළුවන්. ඒක නිකන් මොකද මේ හරහට බිත්තියක් වගේ බාධා වෙන්නේ නැහැ. ඇහිදල් තියෙනවා. දැලකින් වගේකින් බාධා වෙලා තියෙන. එහා පැත්ත බලන එකනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා සතිය වගේ දේවල් වර්ණනකට කියන එහෙම බාධා තියෙද්දි මූල කර්මස්ථානයේ බලන එක බාධා නැතුව කරනවට වඩා හොඳයි කියලා. ඒක ඒ ඒ ඒ අර්ථකතන දෙන්නේ විපස්සනාවයි. සමතේදී කියන්න දෙන්නේ නැහැ මොනවත් බෑ අරමුණේම තියෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගිහි ජීවිතය ගත කරනකොට භාවනාවට අපිට එච්චරම සුදුසු පරිසර ලැබෙන්නේ නැහැ. බාධා එනවා. ඒ බාධා තියෙද්දි Tamante යන්න ඕන තැන එල්ලේ අරමුණ ආලම්බණය මෙන්න මේකයි කියලා දැනගෙන ඉන්නවනම් එයා සසරණයි සනාතයි ඒතර බලන්නේ බාධාවල් ගැන අලගිය මුලගිය හොයන්න යන්නේ තමන් බාධා වෙදී සරණ හොයන පිහිට හොයන අරමුණේ පුළුවන් තරම් විස්තර හොයන ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය සේරම හොයනකොට අර බාධාවල් ඉබේම අවචාවට ඉබේම ලීන භාවයටපත් වෙනවා ඒක නිසා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා චක්කුණ රූපං දිසා නේව නිමිත්තක් ගායෝති ව්‍යංජන අනු නානු ව්‍යංජනක් ගායෝති තත්වාදි කරන මේ තං අසංගතම් විරන්තං uppajjati පාපකා කුදරා ධම්ම තස්ස සංවරාය ආපජ්ජති රක්ඛති චක්කුද්‍රය සක්මන් කර කර ඉන්නකොට ඒක පාට ලස්සන සමනලෙක් යන එහෙම නැත්නම් කුරුල්ලෙක් යන එතෙන් නුදුටු මාර්ගයේ මලක් දකින්න. ඒතර දන්නවා මගේ හිත පයේ නෑ. කාය ප්‍රසාදේ නෙවෙයි චක්කුප්පසාදයට පෑන. ඒ වුණත් තාම ගලව ගන්න පුළුවන්. මොකද මේ දැකපු අරමුණේ සතාගේ මලේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග ගන්න යන්න එපා. ගත්ත ගමන් නූපන්න කුසල් රාශියක් උපදිනවා. ඒ බව දැනගෙන ව්‍යංජන අනු ව්‍යංජන නොබැලීමට වීරියක් අංග ප්‍රත්‍යංග නොබැලීමට වීරියක් එයා ගත්තොත් එයාට ආපහු ගෙනල්ලා පයට හිත අරගෙන කාය ප්‍රසාදිත ගන්න පුළුවන්. ඒ නිසා අරමුණු නැති එක නෙමෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. අරමුණ පේන්නේ නැති එකක් නෙමෙයි. පේනුණත් තාම ගැලවෙන්න ඉඩක් තියෙනවා. ඒකේ අලගිය මුලගිය හොයන්න ගියොත් විස්තර අනුව්‍යංජන හොයන්න ගියොත් දැනගන්න කෙලස් උපදිනවා. මන අපේ පහළ වෙලා. ඒකට පොහොර දාන්න නැතුව ඒ වෙනුවට ආයශරයක් Taman අර කරගෙන ගිය පීවරට ගන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි මේ ලෝකයේ තියෙන අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨම අධ්‍යාපනය. නොමග ගියාට පස්සේ නැවත තමන් ආරක්ෂක භූමියට ගෝචර අධ්‍යත්ත භූමියට එන පාර දන්නවනම් සසත් නැයි සනාතයි මරණ චිත්තක්ෂණය පවා සරුවත් chance සඳහන් කරනවා මරණ චිත්තක්ෂණය පවා මේ විදිහට සතිර වඩල කිනාට මරණයේදී හිත කලකොල වුණාට ඊගාව භවය සුගතියක් වෙනවා. මොකද අපි ඉනේන කරදර හරහා ජාම බේරගෙන පුරුදු කරලා තියෙනවා. මරණය නම් අත්දකලා නැහැ. මරණ තර්ජනය අප වෙලාවට පවා ඒක උදව් කරනවා. ඒ නිසා යෝගාවචරයට තේරෙනවා අපි මේ නේන එකත් එක්ක පිටිපස්සේ දුවන්න පටන් අරගත්තොත් මේ ආතපහත නැතුව අසරණයි. ඒක තමයි මායя කියන්නේ. ඒ තමයි කාම ගුණ කියන්නේ. අපිට පුළුවන් දේ හැම පැත්තෙම නිකන් පිටියක් මැද පත්තු කරලා තියෙන පහනක් වගේ එහෙට මෙහෙට එහෙට මෙහෙට හුලං වලට දුවනවා තියෙද්දී පහන කෙලින් හිටින විදියට තියාගෙන ඉන්නවයි කියන එක. එහෙට මෙහෙට වෙනෙන්නේ නැතුව හරස්සුලක් නැතුව ඉන්න වගේ චිත්තක්ෂණයක් ගත්තොත් ඒක මේ ජීවිතේ කළ හැක්කක්. ඒකට කියනවා නික්කම ධාතු වීර්යය කියලා. ඒක ඒක අත්දකින්න පුළුවන් කියන්නේ හරස්සුලන් තියෙන තැනකට යන්න ඕන. කියලා බලනවා චිත්තක්ෂණ කීයක් හුස්ම ගන්න පුළුවන්. මලත හුස්ම තියන්න පුළුවන්. චිත්තක්ෂණ කීයක් වම දකුණ කරන්න පුළුවන්. චිත්තක්ෂණ කීයක් තමන්ගේ ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ කෙලෙස්ම නෙවෙයි අරමුණුම නෙවෙයි කෙලස් වෙන්නේ. ඒකට භාවිත මනසක් ඇති එක්කනට මම එදා මතක් කරා වගේ අතේ වනේ තුවාලයක් නැත්නම් අතින් වත ගෙනියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. වතවල නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපතේ තුවාල තියෙනවා නම් වත හැමට වදිනවා. පාණිනාම්චේ වනේනාස විසං අන්වාගමේති. අතේ වණයක් නැත්තම් ඒ අතින් වසගෙන යන්න පුළුවන්. ඒ නිසා කෙලස් තියෙන අරමුණ වල නෙවෙයි භාවිත මනසකට ඒක යාර තේරෙනවා ඔය නිකම ධාතු වීර්යයේදී. නිකම ධාතු වීර්ය කියලා කියන්නේ මොන කරදරේ ආවත් නැවතත් ගිහිල්ලා අරමුණට යනවා නම් නිකම් අපි කිව්වොත් උතුරු කටුවක් තියෙනවා. ඒක උතුරට හැරිලා තියෙන එකට පයින් ගන්නවා. ඉතින් හෙල්ලිලා හෙල්ලිලා කොහේ ගියත් අන්තිමට ඇවිල්ලා උතුරට නෙහිටින්නේ ඒක. ඒක උතුරු කටුවේ හැටි. ඒ වගේ අපේ හිතත් මෙන්න මේ දිහාටයි යන්න ඕනේ. මෙන්න මෙච්චරයි අරමුණු කරන්න ඕන කියලා දන්නවනම් එහෙම නැත්නම් පොල් ගෙඩියක් වතුරට දාන්න ලැබු පැත්ත උඩට එනවා. ඒකේ ආයේ කවුරක්වත් එක් කරන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ අරමුණ දිහාට හැරෙන ගතිය. මූල කර්මස්ථාන දිහාට හැරෙන ගතිය. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ යෝගාවචරය මූල කර්මස්ථානේ කොච්චර ඇසුරු කරනවද කියලා කියනවා නම් අර කරදරෙන් බේරගන්න ගත්ත මේ මූල කර්මස්ථානයේ දිහාම බලන ඉඳලා කාලානුරූපයක වෙනස් වෙන හැටි දකින්න තරමට යනකම් මේක යෝගාවචරය යොමු කරනවා. ඒක දකින්න කැමති නෑ සමත යෝගාවචරය. සමත යෝගාවචරය කියන්නේ මේ අර කෙලෙස් අයින් කරන් ගත්ත මේ අරමුණ නিত্য සුඛ වශයෙන් තියාගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ. විපස්සනාවේදී කෙලෙස් අයින් කරන්න අඩේට ගත්ත වාංගුවට ගත්ත ආලම්බණයට ගත්ත මේ අරමුණ පවා වැඩි වේලාවක් බලන විට ඒක වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීමට කැමැත්ත නැත්තම් අනිච්ච සංඥාව. ඒක මේ මේ නික්කම ධාතු වීර්යයේ ඉහළ කෙලවර වගේ. තීරණ පටන් ගන්නවා කොයි කොයි අඩේට ගත්තත් තලවංගුවට කොයි එක ගත්තත් ඒ ගන්න එකත් වැඩ කරන්න කරන්න ගෙවෙනවා. අන්නේ ගෙවීම ගෙවෙන ගම, ක්ෂය වෙන ගතිය, වැය වෙන ගතිය දක්නාසුලුව ආයුධය පාවිච්චි කරන දන්නවනම් ගෙවුණයි කියලා පශ්චාත්තාප වෙන්න වැඩ ගන්නකොට ආයුධය ගෙවෙනවා. අපිට පුළුවන් දිටිබන්දමක එළිය ගන්න පත්තු කරන්න නැතුව. පත්තු කරුවා හිටිබන්දම ගෙවෙනවානේ. අපිට පුළුවන් ප්‍රතිරණ පත්තු කරන ගෙවෙන්නේ නැතුව එළියක් ගන්න බෑනේ. එළියක් වෙනකොට ගෙවෙනවා. අන්න ඒකට තමයි තේරෙනවා. භාවනා කරමින් මොන බාධකේ ආවත් මේක අරගෙන යන්න යන්න ඒ මූල කර්මස්ථානයේ සරණක් පිහිටක් ආධාරකයක් වුණාට තානං ලේමං කේමං කිව්වට ඒක විපරිණාමයටපත් වෙනවා. අන්නේ විපරිණාමයේ දක්නාසුලට ගිහිල්ලා කවදා හරි තමන්ට සිද්ධ වෙනවා මේ හුදු අරමුණක් විතරයි. මේකත් මේකත් ගෙවෙනවා. අන්නේ උදව්වට ගත්ත අරමුණ එහෙම නැත්නම් ඔය පල්ලෙහා දාහන ගන්න ගියාම බලන්න අර චිත්‍රයක් ඇඳලා තියෙනවා. කන්ද උඩට ගොඩ වෙච්ච ඉනිමකට පහින් ගහලා තියෙනවා. මිනිස්සන් වන්නේ පාහර වැඩමයි කරන්නේ. කන්ද කොට වෙන්න දීපු ඉනිමකට පයින් ගාලා. ඒක තමයි අපේ අපේ අපේ අපේ න්‍යාය පත්‍රය ඒක තමයි. කවුරු උදව් කරුවත් උඩ ගන්නවා. මොකා උදව් කරුවත් උඩින් තියන්න යන්නේ නැහැ. ඉනිමකට පයින් ගන්නවා. ඉතින් වගේ අර අරමුණට ගත්ත එකට පයින් ගන්නවා. ඒ යනවා. ආන්නේ ඒකට සූදානම් වෙනකොට නික්කම ධාතු පරක්කම ධාතුවට යන්න හදනවා. උත්තරී මනුස්ස ධර්ම මට්ටමට හිත යනවා. මේ සියල්ලම පාවිච්චි කරන්න උඩ තියාන වැඳ වැඳ ඉන්න නෙවෙයි ප්‍රයෝජනේ සලකලා. අර ආරම්භ ධාතුවේදී විශාල ශක්තියක් අවශ්‍යයි. නික්කම ධාතුවේදී ශක්තිය නොයොද අර විශාල ශක්තියක පටන් ගන්න එක අනායාසයෙන් වෙන තැන දක්වා කරනවා. ධර්මතාවයට ඉඩ දෙනවා. සක්මන කරනවා අනායාසයෙන්. ආශස් ප්‍රසාරයට හිත යනවා අනායාසයෙන්. දත්ම දිනකොට ඉබේම සතිය පිහිටනවා. බත් කරනකොට ඉබේම සතිය පිහිටනවා. නානකොට ඉබේම සතිය පිහිටනවා. එතෙන් ගියාට පස්සේ තේිනවා ඒක එහා පැත්තට ගියාම සතියක් නැති වෙන වෙලාවක් එනවා කාලවරෙන්කෝ සතියක් ඡය වෙනවා සතියක් වැය වෙනවා සතියක් නිරුද්ධ වෙනවා එතකොට ඒ සතිය මෙච්චර අවසානයේ උපයාගත්ත මේ සතියත් නිරුද්ධ වෙන එක පශ්චාත්තාප නොවේ බලන්න ඉන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය උත්තර මනුෂ්‍ය ධර්මයක් වෙනවා. මේ තාක් ආසාවෙන් සියල්ල කැප කරලා වඩන ලද මේ සතිය පවා ඒකේ අනිත්‍ය බවක් තියෙනවා දුක්ඛ බවක් තියෙනවා ගෙවෙන බවක් තියෙනවා ආන්න එක දැක් ගන්න පුළුවන් නම් යාර තේරෙනවා මේ සතියත් වඩුවෙක් ළඟ තියෙන උපකරණයක් විතරයි. වැඩේ ගත්තට පස්සේ එකක් ගෙවෙනවා. ඉතින් ඒ ටික හරිය අමාරුයි ආධුනිකයට කියලා දෙන්න. කියලා දුන්නොත් එහෙම සතිය වඩන්නවත් පෙළඹෙන්නේ නැහැ. නමුත් සතිය වඩාන වඩාන ඉහළට යනකොට එයාට දැනෙන්න පටන් ගන්නවා, ඉඟි වෙන්න පටන් ගන්නවා මේ සතියත් එහා පැත්තට එනකන් ඉන්නේ මෙයා මේ පැත්තේදී උදව් කරනවා. ඒක නැති වුණාට ආයෙනවා. ආය ආවට ආය යනවා. එතකොට වීර්ය ප්‍රඥාට බර වෙනවා. ඒකට කියනවා ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක් ඇති කරන දැඩි වීර්ය කරන්න ඕන එකක් නැහැ. ප්‍රඥාවන්ත විතරට ප්‍රඥාව ප්‍රඥාවන්ත වීර්ය. වීර්ය කෙරෙන්නේ උපක්‍රමයෙන් විතරයි. මහන්සි වෙන්නේ සංස්කාර කරන්නේ කාය වචන මොකක්වත් නැහැ ධර්මතාවයට යනවා. ඒකෙදී බුරින් පන්දි ස්වාමීන් වහන්සේ මම කියනවා ඔය ඇපලෝ 11 වගේ Saturn 5 rocket එක ඉහළට යනකොට ඒ rocket එක මේ පෘථිවි කක්ෂයෙන් උස්සනද මුළු ගමනම පුච්චන තෙල් වලින් 80ක් පුච්චනවා. අතම හයක් උස්සන්නේ. ඒලයි පොළව දෙදරුම් කරනවා. ගිනි ගිනි බුලුඟු පනිනවා මීටර් 300ක් ඈතට. කැමරාකාරයෙකුට ළඟට යන්න බෑ අටල්ලා තුනු වෙනවා. එහෙම දෙද්දරවගෙන තමයි මේක 76ක් යන්නේ. 76ක් ගියාට පස්සේ ඒ කක්ෂගත වෙනවා. ඒක කක්ෂගත වෙනකොට මම හිතන්නේ විනාඩියට 76ක් විතර වගේ වේගයක් ආපම මෙයාට ওই කක්ෂේ වටේ ඉන්න පුළුවන්. අච්චර පෙට්‍රල් වියදම් කරන්න. ඒක රොකට් එක පැත්ත වැටලා තියෙනවා. කැරකිලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඊට පස්සේ පාලක මැදිරින් අහ ගන්නවා හන්දට යනවනම් කොයි වෙලාවෙද ඊගා රොකට් එක පත්තු කරන්න ඕනේ. එතනින් යාට පාලක මැදිරියත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසා ආරම්භ ධාතු වීර්යය හරියට රොකට් එක හැතැම්ම හයක් උස්සනවා වගේ බුද්ධමාකාර ශක්තියක් අවශ්‍යයි. ඊට පස්සේ නික්කම ධාතු වීර්යදී පොළොට හැතැම්ම හයක් ඈතින් කක්ෂයේ කැරක් කරගෙන ඒකට එච්චරම ශක්තියක් අවශ්‍ය නැහැ. එතකොට තියෙන්නේ ගුරුත්වාකර්ෂණ වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ හරි දිහාවට පත්තු කරලා තල්ලු කරුවට පස්සේ මුකේවත් හැප්පෙන දෙයක් නෑ යනවා. ආ ඊට පස්සේ තෙල් පිච්චෙන්නේ මුළු ගමනටම යන තෙල් වලින් 180 දැන් ඕගොල්ලෝ එක පුච්චලා නැතිද හෙට අද ගෙදර ගියාම ආයෙත් තරක බින්දුවට බයි. අච්චර වේදම් කරලා දැන් හොදලා සුද්ධ කරලා දෙනවනේ. ආයෙ ගිගම රැට කාලා බුදියා ගත්තට පස්සේ ඕම් ඔක්කොම ඉවරයි. සෝරි කියලා හිතනවා මේ ගිහියන්ගේ වැඩ හොද හොද මඩේ දාන. මොකද කරන්නේ ඉතින් කර්මයේ හැටිවම තමයි. පවුල් ගන්නවා කියන එක දෙල්ලමක් නෙවෙයි. නික්කම ධාතුව කරත හැකි කරලිවල ආපහු යනකොට ආපහු ගෙදර ගියාට පස්සේ ආයේ නරාවලක වැටෙනවා ගිහින්. ඊට පස්සේ හොදපන් අම්මා සල්ලයි දානවා ලක්ස් දානවා වොෂින් මැෂින් දානවා මොන පිස්සුද කක්කාවේ තරම් බනකොට හොදන්න පුළුවන් කක්කාවක් නෙවෙයි. ඒ නිසා ඒ වෙලාවට මේ වගේ බණක් කිව්වොත් එහෙම අහන්න වෙලාවකුත් නැහැ. අයියෝ ඌව කරන්න වෙලාවක් නැහැ. මේ කොටු කරගත්ත වෙලාව තමයි උඹට දැක් දමලා ඉන්න ඕනේ පිටියකට තද කරලා. එතකොට නම් වදිනවා. ඒ නිසා එක්කෙනෙකුටවත් අපි අතර මේ වීරි අඩුවක් නැහැ. අපිට සමාන වීරියක් ලැබෙනවා manussකමත් එක්ක. අපි මේ හොද හොද මඩේ දාන જાතියි. අරගන්න හොඳට හොදලා ආයෙ මඩේ දානවා. ආයෙ කරගන්නවා ආයෙ හොදලා මඩේ දානවා. ඉතින් සරුවච්චන්හන්සේ මේ අවසාන භවයට එනකම් 550 ජාතකයේම හොදෝ දමඩේ දැම්මනේ. ඒකනේ උන්වහන්සේ බුදු වුණාට පස්සේ කියනවා මේ ජාතකෙට මෙන්න මේ වැරද්ද කරා මේ ජාතකෙට මේ වැරද්ද කරා මේ ජාතකෙ මේ ඔක්කොම ලයිස්ට් කිව්වා. මොකද අපිට කනගාටු වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි ඒකේ හැටි. ඒ නිසා වීර්යය කරන එක නම් දැනගන්නකොට අවස්ථාවාදී වෙන්න ඕනේ. වීර්යය තියෙන එක නම් දැනගන්න ඕනේ භාවනා හරි ගියා නම් කැම බීමත් අතහැරපන්, තීරම අතහැරපන් කාගෙන ඵලයි. ඒකෙදී පිටිපත හැරෙන්නත් එපා, අපටිවාණිතාවේ තියාගන්නත් එපා, සන්තුට්ටි භාවේ තියාගන්නත් එපා. අසන්තුට්ටි අපටිවාණී ඥාන ඒ වෙලාව විදිහට යනවා කියන එක කියලා දෙන්න මිලෝ කෙනෙක් නැහැ. අර කරල පුරුද්දෙන් ආපුරුද්දෙන් දැකපුරුද්දෙන් දැනගන්න ඕනේ දැන් නම් වෙලාව හරි ඒකට ලොකු සංහසේ ලීලා තියෙනවා සීගන් සීගන් කියලා වහ වහ ඒක සම්පාදනය කරගන්න ඕනේ ගොඩගොවියෙක් වැහි වයිසන වෙලාවේ Tamange හේන හා ගන්නවා වැස්ස ඕන වෙලාවට ගෙන්න ගන්න බෑ ආපු වෙලාවේ වැඩේ කරගන්න ඒ නිසා එතන තියෙන මේ අවස්ථාවාදී ගතිය අප්‍රමාදයත් එක්ක හරියට ගැලපෙනවා අවස්ථාව ආවුණාට පස්සේ අරයා මෙන් අහන්නත් එපා, තෙපර බාන්නත් එපා. කෘත්‍ය සම්පාදනය කර ගන්නවා. ඒ වෙලාවේදී අවස්ථාවදී වෙන්න ඕන. ඒකෙද මිනිසුත් එක්ක බල බලා ඔක්කොම බල බලා කරන්න ගියොත් එහෙම කඹේ යනකොට දෙන්නේකට කටක් දාගෙන යන්න බෑනේ. පීනන කොටත් බෑනේ. දීරලකට අහුවෙලා බීනනකොට කටක් දාගෙන කරන්න බෑ. ඒ නිසා අඩු ගන්න ඒක අර මේ ජීවිතේ ඉන්න ගමන් බැඳීම ඇතුව ඉන්න ගමන්ම පුළුවන් නම් කාට හරි මේ භාවනාව එනකොට ඥාති විතර්ක ආවත් විසිකලා දාන්න පරානුද්යතා විතර්ක ආවත් විසිකලා දාන්න අමර විතක් ආවත් විසිකලා දාන්න ජනපද විතක් ආවත් විසිකලා දාන්න එහෙම නැත්නම් අනවඤ්ඤත්ති පරිසංයුත් විතක් ආවත් අතාරින්ද මේ ඔක්කොම එන්නේ අර ගමන බාධා කරන්න අපිට පේන්නේ නම් කරුණාවන්ත හිතවිලි හොඳයි නෑයු ගැන හිතන එක හොඳයි මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න හදන එක හොඳයි, ලාභ සත්කාර හොඳයි කියලා මේ තේරම අර ගමන බාධා කරනවා. ඒ නිසා යෝගාවචර නික්කම ධාතු වීර්යයේදී හිතට මොන පිං දහතක් ආවත් දැනගන්නවා මේ භාවනාව කඩන්නයි වෙන්නේ කියලා. මේ පණ්ඩිතාරාමේ ඉඳදී ආම්දුරු කෙනෙක් පණ්ඩිසාන්දි කියනවා ඉතාමත්ම අමාරුයි. මේ සංඝයා ගීගේ අතහැරියාට භාවනා කරන්න ගිහලා ආයෙසරයක් අතාරින්න වෙනවා නැත්නම් ගෙවල් පන්දල් වල ඉඳලා පිස්සු කෙලින එක නේ කරන්නේ. මහාන මැදයන්ට යනවා කියන එක දෙල්ලමක් නෙවෙයි. ඉතින් ආම්තු කෙනෙක් එහෙම ගෙන්න ගත්තලු. දැන් කමඨාන් සුද්ධ කරනකොට හරියන්නේ නැතුළු වැඩි. කිව්වලු මේ පන්දිසාස කාට ඇවිල්ලා මේ පූස මතක් වෙනවා කියලා විතර පන්සලේ. මේ පන්දිසාස කළේ ඒක එහෙම වෙනවා. ඒක මේ කමන්නේ මම යන්නම් කිව්වා. පන්සලේ ඉන්න පූස බලන්න. ඒකේ ඒ තරම්ම ඔළුවට ආවට පස්සේ ඒක ඒකට කියනවා පරිඋත්ථාන මට්ටමට එනවා. ඒකමයි. මේ පඬිසාන් කියනදි මම කොහොමද කියන්නේ පූසට දාලා හිටව හිත හිතට වැඩන්නේ ආමුදුර කායෙන් මේ හිතයට හිතින් අතන ඉන්නේ. එතකොට අධි කුසලයේ දීදී අර ලාමක කුසලය පූසට කරන අනුකම්පාව ඊව ආයනවා. කාටත් ඒක වෙනවා. කාටත් ඒක වච්චාවට ලක් කරන්න එපා කවුරුවක්වත්. පොඩ්ඩක් කල්පනා කරන්න අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී දහසකුත් එකක් ව්‍යාපෘති මාර බලවේග යෝජනා ක්‍රම ගොඩ පෙරක දොරුකම් වෙන වෙන්නට වැඩි එනවා පුදුතට මතක තියාගෙන භාවනා කරනකොට ගොඩාක් නව නිර්මාණ ඔලුවට එනවා එහෙම නැත්නම් ප්‍රගතිශීලී ඒ සීරම මාරවල වෙයි අර අරමුණ කඩන්න යන්නේ ඒ වෙලාවේදී ගත්ත බර බිම නැතුව ගෙනියන එකට කියනවා නික්කම ධාතු වීර්යය ඒ නික්කම ධාතු වීර්ය අවසානයේ තමයි පරක්කම ධාතු වීර්ය එන්නේ. ඒක හරියට පන්සිවාංශ කියන්නේ මේ ඒ කියන්නේ රොකට් එක ගිහිල්ලා අන්තිමට ඒ Taman ඩෝනි කර හලෝකාකාරයේ බහින එක. එහෙම නැත්නම් බොක්සිං ගහනකොට වට 14ක් විතර ගිහිල්ලා ප්‍රතිමල්ලවයා හෙම්බත් කරගෙන නොකවුට් ෂොට් එකක් දෙන්න ඕන 10ට ගණන් කරනකම් වැටෙන්න. කෙලෙස් වලට දෙන්න ඕනේ ගැහිල්ලක් ගහන්න ඕනේ අනුකම්පා විරහිතව 10ට ගණන් කරනකන් නැගිටින්න බැරි වුණ දවස් තමයි ඔන්න පරක්කම ධාතු වීර්යය එන්නේ. ඒ කියන්නේ පළවෙනි වටේ දෙවෙනි වටේ මුකුත් බෑ. ඌ ප්‍රතිමල්ල බෑ මෙල්ල කරන එක විතරයි කරන්නේ. එක්ක Tamanට වදින්නත් එන තියෙනවා. Taman ආරසා වෙන්න ඕන ප්‍රතිමල්ලය හෙම්බත් කරලා කරලා කරලා 10 11 12 වෙනි වටේ යනකොට සැලසුම් කරලා දෙන්න ඕනේ අණ්ඩ කට් එකක්. වැටෙන්නේ. අපි වක් වෙලා දිනුවේ කෙලෙස් වලට අනුකම්ප කරන පව් අප්පා එහෙම කරන්න හොඳ නැහැ නේ ඉතින් අපි මෙතෙක් කල් ඇසුරු කරපු කට්ටියනේ ඒ නිසා කෙලෙස් ටිකක් කිල්ලෝට එහුණු මේ මේ උලත් මරිදලිය කිල්ලෝට තියෙන හුණු ටිකක් වගේ අර කෙලෙස් වලට ප්‍රේම කරනවා කිසිම අනුකම්පාවක් කරන්න බෑ කෙලෙස් එක අපි අපිට බැරි වෙලාවේ අපි ටිකක් යන්න නටන්න ඉඩ දෙනවා හම්බ වෙච්ච වෙලාවක දෙන්න ඕනේ අන්න කට් එකක් වදින්න ඕනේ නොක් අවුට් වෙන්නම ගන්න ඉතින් ඒකට තමයි අපි මේ වැඩමුළු වලට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මේ කරලා කරලා කරලා ශිල්ප ඉගෙන ගන්න. ඒ කරනකොට අර වීර්යය ඊටාම දාඩිය දාන වීර්යය සරුවචනන්සේ කියන්නේ කිහිල්ලෙන් දාඩි දාන දතර දතර තියලා දත් මිටි කවාගෙන දිව උඩුතල්ලේ තද කරගෙන කරන්නේ ආරම්භ ධාතු වීර්යය නෙමෙයි අවධානය යන්නේ ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක් තියෙනවා. ඒ නිසා භාවනා කළ හොඳට පුරුදු වෙච්ච ප්‍රශ්නයක් ආවම තටමලා නෙමෙයි ප්‍රශ්න විසඳන්නේ ප්‍රඥාවෙන්. ආරම්භක එකනට ඒක කරන්න බෑ. එයාට තියෙන්නේ අර ඇඟේ ගායි නැත්නම් කාය ශක්තියම වගේ තමයි කරන්න තියෙන්නේ. ඉස්සරහට යනකොට යනකොටගේ දක්ෂතාවයේ එnde එnde එච්චර දඟලන්නේ නැතුව ඇඟට ගන්න නැතුව ශිල්පෙන් කරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා මේ වීරියේ ක්‍රමික වර්ධනය ශිල්පීය ඥානයක්. ඒක පුදුමාකාර නිර්මාණ ශිල්පයක් අන්තිමට හිතට එනවා. පුදුමාකාර ප්‍රගතිශීලී ගතියක් කරන අනිකුල තටමැද්දී තමයි බොහොම පොඩි වැඩකින් අවශ්‍ය කරන දේ ළඟා කරගන්න. ඒක මැජික් එකක් නෑ. මුලින් මුලින් කරන ලද වීර්ය කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා අපි කියන්නේ පරිචය කියලා අපි කියන්නේ කල පුරුද්දෙන් කරන දේ අහ පුරුද්දෙන් කරන දේ ඒ ඒක පාරමිතා වශයෙන් තමයි යන්නේ ඉතින් ඒ නිසා අපි කිව්වොත් එimhe ගියාත්මෙ ටිකම නෙවෙයි මේ ආත්මේ කලහක්ක් තියෙනවා ඉතින් ඒ ඒ ওই කියන වීරියේ එහෙම නැත්නම් අවස්ථානෝචිතව මම මොකද්ද කරන්න ඕන කියලා අවබෝධ කරගන්නේ කලියුතු දේ මේකයි කියලා දැන ගැනීම ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරිය ඒකේ ඥාන පිළිමිකමක් නැහැ. කදාකත් හිතන්න එපා. ඒකේ මේ පැවිදි උපවිදි වෙනසකුත් නැහැ. ඒකේ මේ බෞද්ධ බෞද්ධ වෙනසකුත් නැහැ. ශිල්පේ දන්නේ කන ගියා. සර්වඥාචර්ය මේ බණ කී කියනකොට මේ ඒ වෙලාවේ බණට අහපු මිනිස්සයා බණ අහලා එයා නිවන් දැකලා අර කට්ටිය කල්ලතු මේ සංවිධානය කරපු අය පාවඩෙලපු අය ගිලපත දීපු අය වටත්ත පූජා කරපු අය තාම එතරම්යි ඉතින් ඒ නිසා අපි දන්නේ කොයි කොතනින් එකපාරට මලප්පි බෙදි කියලා කියන්න බෑ හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ තවත් අවස්ථාවක් මං ගන්නෑ මේක තමයි කරන්න තියෙන්නේ කියලා ඒ සම්මා ආජීවයත් එක්ක ඉනේ සම්මා වායාමේදී බලපුවහම manussකමත් එක්කම උප්පත්තියත් එක්කම මේ සියලු ශක්තියන් අපිට ලැබිලා තියෙනවා. ඒක මතුවෙන්නේ නැත්තේ මේ කාමයට පහඳින් නිසා. එහෙම නැත්තම් සරුවචාන් සඳහන් කරනවා ඉරියව් වෙනස් කරන්න නිසායි කියලා. එක ඉරියව්වක වැඩි වෙලා ඉන්න බෑ. කඩිගාය නලියනවා. ඉතින් වීඩියෝ කරන්න කරන්න කරන්න තමයි තේරෙන පටන් අර ගන්නවා මේක කීකරු වෙලා ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ මේ අපිට මේ සීදෙනේ භාවනා කරන්න කියලා එක්කෙනෙක් හරියට කරනවා නම් ඒක ඒ කෙනාගෙන් ඇති වෙන ඒ කම්පන ශක්තිය මුළු පරිසරයටම බලපාන. එක්කෙනෙක් ඒක කියනවා සංක්‍රමණික රෝගයක් වගේ. කවුරු හරි හොඳටම මේ කියන උපදේශරණ හරියට කරගෙන යනවා නම් එයා දකින්නකොට අනික් අයට සතුටුමත් වෙනවා. ඒ වගේම කවුරු හරි පිස්සු කෙලින්න ගත්තොත් අවසන්ඩ ගත්තොත් ඒත් එක්කත් අර නරක කම්පන වේගයක් යනවා. ඉතින් ඒක කියන්නේ good vibration කියලා. ඒ නිසා භාවනා කරන පිරිසක් ළඟ හිටියත් කියන්නේ ලොකු සාධික වචන කියනවා වැඩ කරන පිරිසක් ළඟ හිටියත් තමන්ට කුසල් පිරෙන. දක්ෂතා පිරෙනවා. ඒ වගේම තමයි අසත්පුරුෂයෝ ළඟ හිටියත් බාලයෝ ළඟ හිටියත් පුදුමාකාර අකුසල් තෝගයක් පිරෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික තේරුම් අරගෙන ආජීවයට දාගෙන සත්පුරුෂයන් අසුර කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ පැත්තට වෙලා ඉන්නවා කියන එක මේ සද්ධර්මයේ පැත්තට වෙලා හේතු වෙලා ඉන්නවා කියන එක විහිළුවක්ම නෙවෙයි. අහම්බයක්ම නෙවෙයි. ප්‍රයෝග ඥානයක් තියෙනවා ඒක. එතෙන් පළවෙනිම මංගල කාරණා බුදු දහමෙන් පෙන්නන්නේ අසේවනාච බාලානනම් බාලයන්ගෙන් අයින් වුණා නම් ආනිසංසයක් ලැබෙනවා පණ්ඩිතානංච සේවනා. මේ බාලයයි පණ්ඩිතයයි දෙන්න එකට කරලා යන්න එපා. ඒක කරන්න අමාරුයි. එම කරනවා නම් ඒ කරා ඒ කරන කෙනාම බාලයෙක් බාඩපත් වෙනවා. ඒ නිසා වීරිය නැහැ කියන්න යන්න එපා. මේ කැන්සර් එක හැදිලා තව දවස් දෙකකින් මැරෙනවා කියන මිනිස්සයාටත් මේ පණිවිඩය හරියට ගියා නම් ඒ ඒ පිළිකා රෝගයෙන්ම ඒ එන වේදනාවම මෙනෙහි කරලා. සර්වචාන්සේ වැඩ ඉන්න කාලෙම බෙල්ල කපාගෙන. දැලිපියෙන් බෙල්ල කපාගෙන. බෙල්ල කපන වේදනාවෙන් භාවනා කරලා සමසීසී වෙච්ච දෙනමක් කඩේ. ඉතින් මේ කාලේ බැලුවා නම් කියාවේ ඔක්කොම දැලිපීවයි අදරයට. ඊට පස්සේ කියාවේ හෙට වැඩමුළු සංවිධානයේ සාංශ දෙන දෙන්නෙක් අපවත් වුණා. හෙටත් කියාවේ තුන් දෙනෙක් අපවත්. ඒකට නෙමෙයි මම මේ කියන්නේ. එයින් මෙබිදෙන වේදනාවල් ගැන මොන කතාවද? බෙල්ල කපාගෙන ඒ වේදනාව මතත් යනවා. ඒකට කියන්නේ සමසීසි. මරණය සහ නිවන් දැකීම එක වෙල වෙනවා. ඒ නිසා වීරියට අපිව දෙන එකම නිදහස කාරණාවක්වත් බලංගු නැහැ. ඒකට හේතුව අපි වීරිය අඳුරන්නේ අපි හිතනවා මෛත්‍රී බුද්ධ ශාසනය ගියාම ඒක සැරේ සාදු කියලා නිවන් දකින්න පුළුවන් ඒ ටිකක් දාහනයක් දීලා ෂේප් වෙලා හිටපු හැරි මේ ආත්ම ටිකක් ඉන්දියාපන් දාහනේ දුන්නොත් ලබන ආත්මේ බුරියාන් ටිකක් හම්බ වෙයි. ඉතින් ඒකට තමයි සැලසුම තියෙන්නේ. ඉන්දියාපන් 11ක් දෙනවද 12ක් දෙනවද? මොකද බුරියානිනේ බලාපොරොත්තු තියෙන්නේ. මේ ඊට වැඩිය බරපතල මේ අධිකුසල් තියේදී කොච්චරක් මේ ලාමක කුසල් වලට ජනතාව ලොකු වෙලා තියෙනවද කියන එකට සංඝයා වගේ කියන්න ඕනේ. ඒකට සංඝයා වගේ කියන්න ඕනේ ඒ උසස් තේ තිබීදී මේ ලාමක දෙකට යොදවන එක මායාවේ දෙවෙනි බලවේගය. කාමාතේ පටමාසේනා ဒ ුති ආරතේ නිසා පුළුවන් තරම් බලන්න අනුණ්ඩ වෙන්නම් තමා අධි කුසලයේ කම්මාට කම්බා පමා නොවි කම්මලි නොවි අධි කුසලයේ රැඳෙන ගතිය නැත්නම් භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනාරාමෝ හෝති පහන රතෝ. භාවනාරාමය ඇති කරගන්න ප්‍රහාණාරාමය ඇති කරගන්න. එතකොට අපි වැටෙන්නේ අනිවාර්යයෙන්ම සත්පුරුෂයන් අතරට. ඒ නැත්නම් පඬිතුයන් අතරට ඔය ඔක්කොමලා හිතනවට වැඩියි. ඔය හැම කෙනෙක් හිතනට වැඩිය අද සමාජයේ පඬිතුයෝ ඉන්නවා. ඔක්කොමලා හිතනට වැඩිය අද සත්පුරුෂයෝ ඉන්නවා. දකින්න නම් Taman තුල සත්පුරුෂ ගති පහළ වෙන්න තමන් තුළ පඬිත ගති පහළ වෙනකොට සම්බන්ධ වෙන්නෙම සත්පුරුෂය ගා. අපි ළඟ ඒ ගති නැත්තම් අපි සම්බන්ධ වෙන්නෙම අසත්පුරුෂයන් අතට ඒ නිසා මේ වීර්යකරනද අදට වඩා හෙට මම පුළුවන් තරම් මේ අරමුණේ මේ සරල වැඩේ දිගින් දිගට ගත කරන්න පුළුවන් වුණොත් මා තුළ අඩුරන් තියෙන්නේ අඩු වෙලා තියෙන්නේ නික්කම ධාතු වෙන එක සම්පාදනය කරනකොට මේක පරක්කම ධාතු වීර්යයක් එහෙම නැත්නම් අදිමානුෂික වීර්යයක් අපට එනවා ඒක ධර්මයටයි තියෙක. ඒක මේ පුද්ගලයෙකුට අයිති කක් නෙවෙයි. අනේ ඒකාවට පස්සේ තමයි ඔය මාර්ග ඥානය සම්පාදනය වෙන්නේ. ඒ සඳහා යෝගාවචරය කරන්නේ ආරම්භ ධාතු දැන් ඒක සම්පූර්ණ වගේ කියලා හිතා ගන්න නැත්නම් සෑහෙන දුරට ඉවරයි. විශේෂයෙන් වැඩමුළුවක ඉන්නකොට නික්කම ධාතු වීර්ය වශයෙන් ඉන්න හැම ඉරියව්වෙදීම යත යතාවක් ආයෝ පනිහිතෝ හොති තත තතනම් පජානාති. කොයි කොයි ආකාරද කය තියෙන්නේ. අන්න ඒක දැනගැනීමෙන් ඒ නික්කම ධාතු වීර්ය සම්පාදනය කිරීමෙන් අර පරක්කම ධාතු වීර්යට අවශ්‍ය හේතු සම්පාදනය කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා ශීල දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා